ඇයි අවසරයි අපේ ස්වාමීන් වහන්සේලාගේ මෑණිවරුන්ගේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි දවසටත් තුන්වෙනි ධර්ම දේශ ධර්ම සාකච්ඡාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට කරුණාවෙන් ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 20ක් තියෙනවා දීර්ඝ ප්‍රශ්නත් ඒ අතර තියෙනවා. අතිපූජනීය ස්වාමින් වහන්සේ මා මීට වසර 22කට උඩදී තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේහි ආධුනික යෝගිනියක් වශයෙන් සති දෙකක පමණ කාලයක් නේවාසිකව භාවනා කළෙමි. එහිදී මූලික කර්මස්ථානයේ ලෙස උදරයේ පිම්බීම හැකිලිම කළෙමි. සක්මන් භාවනාවද ඉතාමත් හොඳින් කළෙමි. පරයන්ක භාවනාවේදී හා සක්මන් භාවනාවේදී ඇති වූ සමාධිය ඉතා බලවත්ය. ඉන් අනතුරුව යටිකයේ පොළවට හැපි තිබෙන ස්ථාන පරයන්ක භාවනාවේදී බැලුවෙමි. එයද මුලිමනින්ම නොපිනී ගිය අතර උඩුකය බැලුවෙමි. භාවනාවේදී යෙදෙන මුල් දිනවල දරුණු දුක් වේදනාවක් දැනිනි. උඩුකයේ කෑලි බ්‍රැකට් ඇතුලේ දාන මස් ආදිය කැඩී මිදී යන අයුරුත්, ලේ වැගිරෙන අයුරුත් අන්තිමේදී ඝන අන්ධකාර අන්ධකාරයකට මැදි වී උඩුකය හෘදය වස්තුව සීමාවෙන් මරණාසන්න වේලාවකදී මෙන් තදින් හුස්ම ඉහළ පහළ අදින අයුරු දුටිමි. මේ අවස්ථාවේදී මාහට නැගිටලා යන්න තරම් මහ බියක් ඇතුණි. එහෙත් ඉවසීමෙන් සියල්ල දැක බලා ගතිමි. අවසානයේ උඩුකයද මුළුමනින්ම නැහැවි, sorry නැති වී සියල්ල දූවිලි බවට පත් වී ඒ මොහොතේම ඝන අන්ධකාර බවක් ඇති වී පරියංක භාවනාවේදී යෙදෙන වේලාවට නලල ප්‍රදේශයෙන් මෙන් තද විදුලි ආලෝකයක් නලියන ස්වභාවයක් දුටිමි. මේ අවස්ථාවේදී ඉබේම මට සිතක් පහළ වුණා. මෙය චිත්ත ශක්තිය වන්නට ඇත කියා. විවිධ සිතුවිලි ඇති වුණා. පසුව ඝන අන්ධකාරයේ ක්‍රමක්‍රමයෙන් පහවි කහ පැහැති රන්වන් පැහැති ආලෝකයක් ඒ අතර අඳුළු අඳුරු වලාකුළත් පාවෙමින් ගොස් රන්වන් පැහැය පමණක් මතු වුණා. මේ අවස්ථාවේදී මා ඊටාම ප්‍රිය කරන කාම වස්තුවක් වන මගේ මෑණියන් වඳ දිස්සුණා. මාගේ සිත ගැස්සී ගිය අතර ෂණිකයෙන් මා මෙසේ ඇයව මනසින් ඇමතුවා. මා තවත් ඔබලා සමග සසර ඇවිදින්නේ නැහැ. මේ සසරේ මා නැවත නැවත සැරිසැරුවේ මේ ආශාවන් මුල් කරගෙනයි. එහෙත් මා ඔබලාගෙන් සමු ගන්නවා කියා. සුළු වේලාවක් ඒ දෙස බලා සිටියේදීම ඒ දෙස බලා සිටියේදීම නොපිනී ගියා. නැවත අර රන්වන් ආලෝක ධාරාව පමණක් මුළු විශ්වය පුරාම පැතිරී ගියා. මහා මුහුදේ එහා කෙළවරේ නැවියෙක් නැති විශාල නැවක් නැතර වී තිබුණා. දින කීපයක් තවත් භාවනාවේ යෙදුණු අතර මුළු විශ්වය පුරා පැතුරුණු සත්වයක පුද්ගලයෙක් නැති රන්වන් පැහැ ආලෝක ධාරාව පමණයි. භාවනාවෙන් නැගී සිටින විට උදරයේ පිම්බීම හැකිලිම මනාව පෙනී අවදි වෙයි. ඊට මාස 4කට පසු නැවත භාවනාව භාවනා කළ විට කිසිම දුක් වේදනාවකින් තොරව ඉබේම මෙන් සියල්ල එසේම සිදුවී කුඩා කැදැල්ලක බිත්තර පහක් හයක් පමණ දුටුවා. මා ඒ දෙස බැලුවේ ඊටාම බයෙන් මිනි. තවත් මේ වාගේ සසර දුක් විඳින්න සිදුවේදයි බියක් සිතුණා. මේ තාක් අති දීර්ඝ කාලයක් සසර සැරසැරුවේ මේ තණ්හාව නිසා බව හොඳින් වැටහුණු අතර මේ භාවනා ආකාරයෙන්ම වැඩු වැඩු නිසා නේද මේ ධහම මට අවබෝධ වූයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මේ දැයි සිතුවිලි පහළ වුණා භාවනාව කර නැගී සිටින අවස්ථාවවලදී නැවත පිම්බීම හැකිලිම මනාව පැහැදිලිව ශාරීරියේ පුරාම විහිදුණු තද ආලෝක ධාරාවකින් දැක ගන්න හැකි වුණා. ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදු වුණා. ඊ타මාත්ම කලකිරීමක් ඇති වුණා. නමුත් මහත් ප්‍රීතියකින් හා සැහැල්ලුවකින් ඉදිරි කාලය ගත වුණා. නැවතත් සසර ගැන මහත් බියක් ඇති වෙනවා. වසර 21ක් පසුයි මේ නැවත භාවනා කරන්නේ. පෙරසේ භාවනාව වේගවත් නොවැඩේ. දැන් කකුලක්ද කැඩි ඇති නිසා පෙරසේ එක දිගට පෑ දෙක තුනක් කාලයක් ඉඳගෙන භාවනා කිරීමට අපහසුයි. නමුත් උත්සාහයෙන් යුතුව පරියංක භාවනාව සහ සක්මන් භාවනාව ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පරිදි කරගෙන යන අතර සක්මන් කරන තරමට භාවනාව වැඩි. තරමක් දුරට භාවනාව කරගෙන යන අතර පිම්බීම හැකිලිම සමාධිය වැඩි. සමහරක් වෙලාවට හිත හොනින් සමාධිමත් භාවයට පත්වන්න පෙර පෙරසේ යටි කයට සිත ඉබේම යොමු වන අතර ඒ වායේ සිදුවන සියුම් චලනයන් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ප්‍රථම භාවනාවෙන් වැඩි ආකාරය සහ ඒ අනුව මාගේ අවබෝධයත් අවබෝධයන් වල ඇති සදොස් නිදොස් ස්වභාවයෙන් මා හා දැන් මා භාවනාවෙන් වැඩි යුතු ආකාරයේ පහදා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, චිර ජීවන සම්පන්නිය, ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ නිවන් සුවය වේවා. මේ යටහත් කීකරු සිල් මාතාවක්. ඒකේ මේ එක සැරයක් වෙච්ච වගේ අවබෝධයක් නැත්තම් ඍජු අත්දැකීමක් ලැබුණා නම් ඒක හැම වෙලාවෙම ඉදිරි භාවනාවට උදව්වක් ආධාරයක් වෙනවා. ඒ ලැබපු එක නම් සම්පූර්ණ සුන්දර සම්පූර්ණ බලාපොරොත්තු වෙච්ච එක නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක නියම අත්දැකීමක් නම් ඉදිරියට කරගෙන යනකොට ඒක හැම වෙලාවෙම ආධාරයක්මයි කරන්නේ. හැබැයි අර තමන්ගේ හිතම කියනවා නම් මම අවුරුදු 20ක් ඉදිරියට පස්සේ කෙරුවේ නැහැ කියලා. ඒ කාලය නිසා අර අත්දැකීමේ සුවඳ මතක ටිකක් මැකිලා යන්න ඉඩ තියෙනවා. නමුත් දිගට දිගට කරගෙන ගියොත් අරහා සමානම අත්දැකීම් නැවත නැවත ලැබීමෙන් තමයි අර වෙච්ච එක ප්‍රകൃතියක් බව, මනෝ විකාරයක් නොවන බව, එහෙම නැත්නම් හිතලුවක් නොවන බව තේරෙන්නේ. නිසා ਸਰවචන්නාංශකේ තියෙන උපක්‍රමය තමයි මේ වෙච්ච එක යථා එකක් නම් ඇත්ත එකක් නම් හරියට ඒකට පසුබිම සකස් වෙනකොට හේතු කණ්ඩ සකස් වෙනකොට සකස් වෙනකොට ඒකම ඉන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි අපි මේ මේ ඒ ලැබපු දේ තමන්ගේ ජීවිත බුද්ධියට සවි කරගන්නේ. ඒ නිසා මේ විදිහට දිගට කරගෙන යන්න කරන කියලා යම් මට්ටමකට පදමෙන්න ඕනේ, ගැම්මෙන්න ඕනේ, ජවෙන්න ඕනේ. එතකොට අර අවුරුදු ගානකට ඉස්සලා විච් එකට බොහෝම සමාන දේවල් නැවත නැවත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා උනන්දුවේ දැඩි ආසාවෙන් ඒක ලබන දැඩි අනවශ්‍ය වීඩියෝ නෙත් නැහැ. දැන් එච්චර ඉක්මනට එන්නේ නැහැ කියලා හිත නතර කරගන්නත් නරකයි. නිති කාර්යසටහනක් කරගෙන කාර්යසටහනෝ දිගට කරගෙන යන්න. එතකොට අවශ්‍ය හේතු සම්පාදනය වෙනකොට ඒ අපේක්ෂිත ඵලය ලැබෙයි. ඒ නිසා මේ කරගෙන යන එකම තමයි අදිෂ්ඨාන ශක්තිය යුක්තව දිගට කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මා දැන් මෙතනයි සිටමින් ආරම්භ කර බොහෝ වේලාවකට පසුව හුස්ම ඉහළට පහළට යෑම තේරුණි. ටික වේලාවක් යනකොට හුස්ම නාස්පුඩුවේ වැඩිගෙන ඉහළට යෑමත් එලෙසම නාස්පුඩුවේ වැඩි පහළට යැවීමත් නිරීක්ෂණය කළෙමි. එය ආශ්වාස ප්‍රශ්වාස ලෙස හඳුනාගතිමි. පැහැදිලිව පැහැදිලිව ක්‍රියා දෙක වෙන් කළ හඳුනාගත හැකි විය. ආශ්වාසය දිග බවත් ප්‍රශ්වාසය ඊට වඩා කෙටි බවක් දැනුනි. පස්ව වේගය වැඩිවීමත් සමග දෙකම ඊට කෙටි ස්වභාවයක් ගත්තේය. වෙන් කිරීම අපහසු විය. ක්‍රමයෙන් නොදෙනී නොදෙනීම ගියේය. මේ අවස්ථාවේදී පාදයේ හා කෙන්ඩ ප්‍රදේශයේ ඊට බර සපත්තු කුට්ටමක් දා ඇති ලෙස තේරුණි. සෙලවීමට නොහැකි විය. බෙල්ල කුහුඹියකු වදිනසේ දැනුනි. පසුව කම්මුල නිකටද එය එය විඳින බව දැනුනි. එසේ විඳින බව දැනුනි. පසුව දකුණු නාස්පුඩුව කුහුඹි සමූහයක් දුවනවා දෂ්ට කරනවා වාගේ දැනි වේදනාවද වැඩි විය. මේ ක්‍රියාවලියේදී නොයෙකුත් සිතුවිලි පැමිණියත් ඒවා ඉවත හෙලා අරමුණු අරමුණ කෙරෙහි සිත යෙදීමට හැකිවිය. හුස්ම සංසිඳී පවන්න පවතින අවස්ථාව නැති වී නැවත ආශ්වාස ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයට දැනෙන්නට විය. නැවත හුස්ම ගැනීම සංසිඳිනි. මේ දෙක මාරුවෙන් මාරුව බොහෝ වේලාවක් සිදුවිනි. භාවනාව නැවැත්වීමට සිද්ධුන්නද ස්වාමින් වහන්සේ ඊයේ දුන් උපදෙස් තව චිත්තක් චිත්තක්ෂණයක් ඉන්න යන්න මතක් වී බොහෝ වේලාවක් භාවනාවේ රැඳී සිටීමට හැකිවිය. එක් අවස්ථාවකදී දෙනෙත් යම්තම් ඇරුණත් ආපසු අසාගෙන නැවත භාවනාවේ යෙදිනි. S2 ඇරුණු එක සුදුසු නොවේද? භාවනාවේදී හුස්ම සංසිඳී සිටින විට එය අමතක කර කය දෙස බලා සිටීමි. නොඑක් වේදනාවන් පැමිණ නැති වී යයි. නැති වී ගියේය. භාවනාවේදී සතිය හොඳින් පැවතුණු බව තේරුණි. විපස්සනා තත්වයක් ඇති වුණද කියා තෝරා ගැනීමට නොදන්නෙමි. එය කාර්නිකව වටහා දෙනෙමින් බැගෑපත්ත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයක කියන්නේ විස්තරේ ලස්සන වුණාට ඉල්ලලා තියෙන ඉල්ලීම් දෙකම අහලා තියෙන ප්‍රශ්න දෙකම අර ලියපු ලියමන්ට ගැලපෙන්නේ. ඇස් දෙක ඇරුණා කියපුවාම ඒක හොඳ නරක අහන්න දෙයක් නැහැ. ඉතින් මං ඇරිය එකක් නෙවෙයිනේ. කොහොමද දන්නේ හොඳ නරක බලන්නේ කවුද? මේ අල්ලපගෙද බබා හම්බෙ කියලා ඉනවා. ඒ බබාගේ තාත්තා කවුද කියලා අපිට වැඩක් නැහැ නේ. වෙච්ච දේ අපි මේ නිකන් ඉන්න දරුවන්ගේ කේන්දර හදන්න හදනවා. ඒ නිසා මෙව්වට කේන්දර හදන්න කියලා තමයි සංසාරේ කෑවේ. ඇත්ත එක ඇරුණා නම් හොඳ වැරදි වලට තීරණයක් තියෙන ඇරියා නම් අන්න අහන්න පුළුවන්. දෙක මේක සමතද විපස්සනා කියන්නේ නිකන් හම්බෙන හරකගේ අං බලන්න යන්න ඕනේ නෑනේ. මේ වැඩේ යනවනම් ලියන්න තියෙන මල්ල ඔබ ඔබ යන්න මේ තමයි අපි මේ භාවනාවට කෙරෙන භාවනාවට අපේ තර්ක මනස ඇවිල්ලා අකුල් හෙලන ඇති. ඔවට පොහොර දෙන්න එපා. ඔවට උඩගෙඩි දෙන්න එපා. කතන්දර ගොතන්න එපා. කරන්න කරන්න අර ලියපු රචනයේ තරම් නොවන මෝඩ ප්‍රශ්න දෙකක් අහලා කිරි කලෙයි ගොම කඳුලයි. අර මූණ බලන්න නැති නිසා මට කෙලිම බැන්න හැකි. කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා කැඳවන්නේත් නැහැ. උසාවියට වැඩක් නැහැ කැඳවලා. කරුණා කරලා මේ යන ගමනට යන්න දෙන්න. ඔය නිකන් හම්බ වෙන කොනාගේ අං බල බල ඉන්නස මේ හම්බ වෙච්ච වෙලාවේ ඔක දිගට කරගෙන යන්න හිත දුර්වල කරගන්න නැතුව ධෛර්යවන්ත වෙලා කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මීට පෙර මා සක්මනේහි යෙදුනි යෙදුනේ ඔසවනවා ගෙනියනවා තබනවා යයි සිතමිනි. එහෙත් මෙහිදී එම පියවරන්හි මුලැමැද අග ඊතා හොඳින් නිරීක්ෂණය කෙලෙමි. එවිට බාහිර ශබ්ද රූප කෙරෙහි සිත කය අවස්ථා අඩු සිත ගිය අවස්ථා අඩු විය. එම එක් එක් අවස්ථාවන්හිදී පාදවල කොටස් එසේ වෙන නැවත නැවෙන දිගහැරෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන විට සිත එහිම රැඳෙමින් පියවර 10ක් 15ක් පමණ යෑමට හැකිවිය. සිත බාහිර අරමුණකට ගියද ඉක්මනින්ම නැවත පෙරපද්දී මෙනෙහි කිරීමට කැමැත්තක් ඇතිවිය. පරයන්ක භාවනාව සිත වෙනදාට වඩා හොඳින් මූල කර්මස්ථානයේ තබාගෙන සිටින විට වම් මතේ වැලමිට හොඳින් ඊතා තද වැලමිට පහලින් ඊතා තද වේදනාවක් දැනුනි ඔබ වහන්සේ දේශනා කළ නිසා එය භාවනාවට හොඳ භාවනාවට හොඳ අතට හරවා ගන්නට කියා මම ඊතා අමාරුවෙන් ආයාසයෙන් ඒ ගැන නොසිතා ආශ්වාසය ප්‍රශ්වාසය කෙරේ මහත් උනන්දුවෙන් සිත යොමු කළෙමි ටික වේලාවක් යනතුරුම ඒ වේදනාව සහ උරහිසේ වේදනාව දැනුණද මා ඒවා කෙරේ අවධානය යොමු නොකොට දිගටම මූල කර්මස්ථානයේ කෙරේ සිත යොමු කෙලිමි. එවිට ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දැනෙන ප්‍රමාණය තරමක් අඩුවන බව දැනුනි. එවිට ඒ කෙරෙහි තදින් සිත යොමු කිරීමට සිදුවිය. එය මට නොදිනී ගිය හොත් භාවනාවට අරමුණක් නොමැති වේයයි මම මට බියක් ඇති විය. ගරු ස්වාමින් වහන්සේ මෙවැනි තත්වයක කුමක් කළ යුතුදයි පහදා දෙන්න. ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිවන සම්පත් නිවන් සම්පත් ලැබීමට මේ කුසල් හේතු වාසනා වේවා. මට හිතෙනවා උසාවියට ගැඳවන්න කියලා. කැමැතිද එළියපෙකන මේ අරස් ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න. මම මෙතන මම ඇත්තටම ලියවෙකනාගේ ප්‍රශ්න අහන්නේ මේ ප්‍රශ්නේ හැම කෙනාගේම හොල්මන් කරන ප්‍රශ්නයක්. ඒක නිසා අපි එක්කෙනෙක් අල්ලව ඉස්සරහට යන පබ්ලික් කේන් කරපුවම අනිත් ඔක්කොටම වදින්න නිසායි ඉස්සරහට ගන්න. ඉතින් ඒ නිසාම කෙලින්ම Tamanට බයිනවා කියලා හිතන්න එපා. දැන් දන්න විදියට හුස්ම හුස්ම අරගෙන උත්තර දෙන්න. හරිද? එතකොට භාවනා කරන යනකොට අරමුණු තියෙනවා අරමුණු දැනගන්න සතියත් දැන් අරමුණක් නැති වෙයි කියලා එන සතියයි ওই දෙකෙන් වඩා දක්ෂ සතිය කුසල් කුසල් සතිය ගුරු බෝටි සතිය කොයි එක කියලාද හිතන්නේ? අරමුණක් තියෙනවා කියලා හිතනවා. මේ සභාව මොකද කියන්නේ? සභාවේ කවුද ඒකට මේ කියන එකකට මට දඩුවම දෙනවද නැත්නම් නිදහස් කරනවද? නිදහස් කරනවා. කවුද කැමති සභාවේ මේ කියන එක අදහස් ප්‍රකාශ කරන්න මම අහපු ප්‍රශ්නේ තමයි අරමුණක් තියෙනකොට තියෙන සතියයි අරමුණක් නැති වෙගෙන යන සතියයි ගත්තාම මේකේ වඩා කාර්යක්ෂම සතිය වඩා කුසලතාවයක සතිය මොකක්ද කියලා විත්තිකාරයේ දෙන උත්තරේ තමයි අර උනක් තියෙනකොට තියෙන සතිය කිය. ඒක පිළිබඳව මම කැමති ඩිලාගෙන් අහන්න. නෑ නෑ මේක මිනිස්සු අමාරු දාන මිනිස්සු දැනගෙන තියෙනවා මේවා. ඔය මයික් එක දෙන්න. ඔය මයික් එක දෙන්න. ස්වාමින් වහන්සේ අරමුණක් නැති වෙනකොටත් සතිය තියෙනවා නම් මං හිතන්නේ ඒක වඩා තියුණු සතිය කියලා. ඔය කියලා දෙන්න එපා මේ මිනිස්සුන්ට එන්නේ ඉස්සෙල්ලා දැන් මේ මගේ මයින් උත් බඳුන් ගන්නවා අපිට හැම වෙලේසම ගොරෝසු අරමුණක් තියෙනකොට අපි වඩා ඒකට ප්‍රිය කරනවා මං හිතන්නේ ඒක වඩා ලේසි. හැබැයි මං හිතන්නේ අර අර ඒක දැකලා දැකලා ගෙවිලා යනකොට ඒක ඒ ගෙවීමේ ඒ සතිය තියන්න පුළුවන් නම් ඒක ටිකක් අමාරුයි. හැබැයි අපේ අපේ හිත වැටෙනවා. එතකොට අපිට හැම වෙලේම මොකක් හරි එකකට එල්ලෙන්න ඕන. ඒකයි මං හිතන්නේ ඒ නිකන් බයක් වගේ එක නැති වුණොත් මොකද්ද වෙන්නේ කියලා. එහෙම නැතුව ඒ නැති වුණත් කමක් නැහැ කියලා නිකන් බලාගෙන ඉන්නකොට හරියයි. ඔය මේ වගේ සාකච්ඡා තුනක් ගියා. එකක් ගියා ඩනඩීන් වල, එකක් ගියා වෙලින්ටන් වල. නමුත් මේ කෙනාට ওই උත්තරේට උත්තරෙන් කොන්ෆිඩන්ස් ඉන්නේ නැහැ. උත්තරේ හරි ඇති. දැන් මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා මගේ හිතේ අරමුණ නැති වෙගෙන යනවා. යනකොට මට බයක් එනවා. දැන් ඩිලා කියනවා බය වෙන්න එපයි කියලා. එහෙම කිව්වට බය නොවෙන්න හේතු කරුණු නැහැනේ. රෂනැලිටි එකක් නැහැනේ. ඒ නිසා කවුරු හරි කැමතිද දෙන්න මැද කපුකමක් කරන්න. වෙන කවුද කැමති මේ මේකට උත්තරයක් දෙන්න. මේකට මත ප්‍රකාශ කරන්න. මේ තියෙන ગેප් එක නැති කරන්න කවුද කැමති ආධාරකයක් වෙන්න වෙයි දණ්ඩක් වෙයි. එක්කෙනෙක් එක්ක එක්කෙනෙක් අත උසන්න ඕනේ. අන්න මයික් එක යවන්න ඕනේ. එම අවස්ථාවේ හිත සංසිඳීගෙන යන අවස්ථාව නිසා දියුණුවක් ඇති බව හිතෙනවා. හරි අපි පිළිගන්නවා පිළිගනිමු. මෙයා ඒක තාම පිළිගන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේදී මේ බයක් ඇති වෙනක පිළිබඳව කෙටියෙන් දිලා උත්තර දෙන්න හැදුව මොකක්වත් නැති නිසා අල්ලගන්න දෙයක් නැති නිසා බයක් වගේ එන්න ඉඩ තියෙනවා කියලා. නමුත් මේ බය නැති වෙලා ඊගාව දවසේ නැත්නම් කමඨාන සුද්ධ වෙලා ඊගාව දවසේ අභීතව මුණ දෙන්න අපි මොන වගේ මේ හේතු කාරණු දැක්වීමක් මොන වගේ ආයුධයක් මොන වගේ විශ්වාසකමක් මේ ලෙඩාට දුන්නොත් හොඳද? හිත සංසුකන නිසා බය නැතුව යන්න කියනවා. දැන් අපිට බයක් නැහනේ. බය තියෙන්නේ මෙයා ළඟනේ. ඒක නැතිකරන්න මේ කියන උත්තරේ මදි කියලා මං මෙයා වෙනුවෙන් පෙනී හිටන නීතිඥෙක් වශයෙන් කියනවා. ඇත්ත කතාව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මේ ලෙඩාට විශ්වාසයක් දෙන්න එපායි අපි අනිදාශ මේක කරගෙන යන්න. මොකෙන්ද අපි මේ විශ්වාසය ඇති කොයි කියන කාරණා ඔප්පු කරන්නේ මොකෙන්ද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද? මයික් එකට කතා කරන්න ඕන. ස්වාමින් වහන්සේ දැන් අපි සතියනේ ඉස්සරහට තියන්නේ. ඉතින් ඒ බයක් ආවොතින් ඒ බය දිහා බලාගෙන ඉන්නද ස්වාමින් වහන්සේ? ඒකත් එක උත්තරයක්. එතකොට මේ ඒකට අදහස ගන්න මේ සාකච්ඡාවෙන්. අද ගන්නවා සාකච්ඡාවෙන් අදහසක්. ඉදිලා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් මිනිසෙක් නම් මේ බය දිහා බලනින්න හිතාගෙන අනිත් දවසේ යනවා. එතකොට යාට තියෙනවනේ. අනිත් දවසොත් එන්න යනකොට කලියුත්තක් තියෙනවා. ඒ නිසා උත්තරේට ආසන්න වෙනවා. අපිට යාර කීත හැකි හරි අනිත් දවසේ යනකොට බයක් ආවොත් බය දිහත් බලන්න. මොකද අපි සතිය වඩන නිසා. තව කවුද කැමති මේකට තව තවත් ඔව් මමත් කියන්නේ ඒ කියන්නේ ඒක නැවත නැවත එන්න දීලා ඒ තුල බලන් ඉන්න ඕනේ කියලා. ඔය නැවත නැවත මේකට මුණ දෙන්න. මුණ දෙනකොට මේක දිහා මම බලනවා කියන අදහසෙන් කරන්න පුළුවන් කියලා. තවත් ඒක තව මේ ලීලාගේ පොඩ්ඩක් තල්ලු කිරීමක් කරන්න. තව කවුද කැමති මේකට තව ධෛර්යය දෙන්න නැත්නම් යෝග්‍යයාට විශ්වාසය ඇති කළ දෙන්න. ස්වාමීන් වහන්සේ සද්ධාව දියුණු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේත් මේ මාර්ගයමයි ඒ හින්දා අනිත් රහතන් වහන්සේලා ගිහිලා තියෙනෙත් මේ මාර්ගයයි කියලා හිටන් හිතලා තමන්ගේ හිත ධෛර්ය කරගෙන යන්නයි තියෙන්නේ. ඒකට සද්ධාව ඉස්සරහට ගන්නත් පුළුවන්. හැබැයි කොයි එකටත් තියෙන්න ඕනේ. අරමුණ පවතින සතියට වැඩිය අරමුණ ගෙවෙමින් පවතින සතිය හොඳයි. ඒකට බය වෙන්නේ නැතුව ඉදිරියට යන්න කියලා. එතරම් මේ කියන විදිහට මම මේකට මුහුණ දෙනවා. අර කියන විදිහට මේක නැවත නැවත දෙන්න තියලා මුහුණ දෙනවා. ඒ නැත්තම් මම මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ගිය පාර මම යන්න ලෑස්ති වෙනවා කියලා. ඒකත් අර අපි කරපු මේ විනිශ්චයම තව ඉස්සරට සාධනීය කරන කිරීමක්. තවත් කවුද ඉන්නවද සභාවේ මම මෙතන මෑනියෝ ගාවට මෑනියෝ මේ මෑනියෝ පිටිපස්සේ මයික් එක අවශ්‍යයි සම්නස මම හිතනවා ඒ අරමුණක් නැති වුණත් තමන්ගේ සිහිය පවතිනවා නම් තමා ඒ දිස බලාගෙනම සිටීම ප්‍රමාණවත් ඉදිරිය දැක ගන්න තමන්ට ඉදිරියට එහෙම තිබුණාට තවත් ස්වල්ප වේලාවකින් අරමුණක් මතුවෙන්නත් සමහරට පුළුවන් කියලා හිතනවා. ඒ නිසා කොහොමත් මේ ඒ දිශම බලා සිහිනුවණින් බලාගෙන ඉඳීම ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. ඒක මට තේරෙන විදිහට කියනවනම් අරමුණ නැතුනට සතිය කැඩලා නැහැ. ඒකයි. යාර මෑනියු කියනවා සද්ධාව කැඩලා නැහැ. සද්ධා කඩා ගන්න එපා. සීලෙ කැඩෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට කරුණු තුනක් මම සාමාන්‍ය කියනවට කියනවා. දැන් අරමුණ නැති වෙනවා, ගේ වෙනවා. දැන් බයකුත් එනවා කමන්නේ. ඒ බය තිබුණාට මගේ සද්ධාව කැඩෙන්නේ නැත්තම්. ඒ බය වුණාට මගේ සීල කැඩෙන්නේ කොහොමද කැඩෙන්නේ නැහැ. සතියත් කැඩෙන්නේ නැහැ කියලා මෑණියෝ කියන විදිහට කියන්න යනවනම් හට තියෙනවා අපි දැන් අර තියෙන හැකියාවන් බලාගෙන තඩමාරු කරගෙන බොහොම දියවැලක් කපාගෙන යන ගමනක් යන්න හදන. ඒක නිසා ඒ සඳහා ඔය අරමුණ තිබුණත් තියෙනකොට සතියයි අරමුණ නැති වෙන කියලා සතිය කැඩෙන්නේ නැහැ. ද එහෙමද කියලා බලන අදහසින් යන එකත් තව දෙන්න පුළුවන් ධෛර්යවන්ත කාරණාවක්. වෙන කවුරුත් ඉන්නවද මේ වෙලාව හැටියට මරණ දඬුවම් දෙන්න හෝ නිදහස් වීම සඳහා මේ සාක්ෂි දෙන්න හෝ ජූරියට ඇවිල්ලා කතා කරන්නේ? කවුරුත් කැමතිද මන්ට ප්‍රකාශ කාට උස්සන්න කැමති නම් නෑ ආ එතකොට මට හිතුණා කවුද කතා කරන්නේ ඉල්ලනවද කවුරුත් නෑ එතකොට මේකෙදී මම මට කැමති මම පිළිගන්න ගන්නවා මේ විදිහටම තමයි මම ওই සාකච්ඡාව මෙහි වැව්වේ ඩනඩීන් වලත් වෙලින්ටන් වලත් එතකොට එයාගේ කමට අහන්නේ අපි ඔක්කොටම සුද්ධ වෙනවා මේකට සරුවචන්නාංශය දීලා තියෙන සූත්‍රයක් මේ වගේ ඒ වෙලාවකදී ඔය අපි කියපු දේවල් ඔක්කොම බුදුහාමුදුරුවෝ ලියලා අසංකර බිසු කොලයක් වගේ. ඒක තියෙන අංගුත්තර නිකායේ මේ සනාරම්මන සනිමිත්ත සනිමිත්ත වගේ කියලා. ඒකෙදි සූත්‍ර 11ක් හරි 12ක් හරි තියෙන එකමයි කියන්නේ. ඒකෙදි සතුවචන්තන් සඳහන් කරනවා සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා. නෝ අනිමිත්තා. මහනි උපදින තාක් හිතේ කෙලෙස් උපදින්නේ නිමිත්තක් ඇතුළු. නිමිත්තක් නැතුව නෙවෙයි. තස්මින් යේව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජහති. තමක් මේ නිමිති කරපු දේ අකුසලයක් කියලා හිතාගන්න ඒක ගෙවෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවෙනවා. බලන්නේ නිමිත්ත ගෙවෙනවා නම් කෙලස් ගෙවීමක්. ඉවර වෙනකම්ම බලන්නේ එතකොට මතුවෙච්ච කෙලෙස නැති වෙනවා. ඊට පස්සේ කියනවා සනාරම්මන බික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන තසින් ඒම ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. අරමුණක් ඇතුවම වහන කෙලෙස් උපදින්නේ අරමුණක් නැතුව නෙවෙයි. ඒ නිසා යම් අරමුණක් අල්ලගෙන කෙලෙසයක් ඉපදුනා නම් ඒ අරමුණ ගෙවෙනකම්ම බලන්න. ඒතකොට ඒ කෙලෙස් ගෙවෙන්නේ. ඒ නිසා ආනාපානේ ගොරෝසු නම් ලොකු කෙලෙසයක්. ආරමණේ සියුම් නම් සියුම් කෙලෙසයක්. ආරමණේ නොදැනෙන දඬ කියනනම් ආනාපාන සම්බන්ධ කෙලෙස් නැහැ. ඉතින් ඒක අපි මූල ධර්මයට ගත්තොත් දැන් අපේ හිතේ තියෙන කෙලෙස් නැති වෙනවට බයයි. එතකොට නම් මරණ දඬුවම තමයි ඉතින් නියම වෙන්නේ. බරපතල වැඩ ඇතුව සිර දඬුවම් දෙන්න වෙනවා. මේ කෙලස් කියවෙනවා බුදුහාමුදුරන්ගේ දක්ෂකමට. මෙයා අඬනවා බයයි කියලා. උස්සල තැරි ගහින්න ගහන්න ඕනේ ගලක කෑලි කෑලි විසි වෙන්න ඕක තමයි අපේ හිත අපිට කරන දේ. කවදා හරි කෙලස් තියෙන තැනක අපිට ලොකු ආරස්සාවක් දැනෙනවා. ලොකු මේ හයියක් හත්ය. කෙලස් නැහෙනේ. සහලවනවා, වේවුලනවා, බය වෙනවා, දඟලනවා. ඒ මොකද මේ කෙලෙස් නැතුව අපේ හිතට ජීවත් වෙන්න බෑ. නමුත් සරුවචනන්ත පිටිපස්සේ ඉන්නවා. උන්වහන්සේගේ ශ්‍රද්ධාව කඩන්න ඕනේ නැහැ. අරමුණක් නැහැ සතිය තියෙනවා. සීලය කැඩෙන්නෙත් නැහැ. මේක තමයි අපි මෙතෙක් කල නොගිය ලෝකේ. මේකට පුදුම බයයි. ඒ බය කරාට පුතඥයයි කියනවා. කමඨාන සුද්ධ වුණාට පස්සේ යනවා කමන්නේ. අරමුණ නැතුණ සතිය තියෙනවානේ. මම යනවා අනිත් දවසේ මේක මොකද වෙන්නේ බලන්න. මම මේක නැවත නැවත එන්න දෙනවා. එන්න දීලා මොකද වෙන්නේ කියලා බලනවා. මම ශ්‍රද්ධාව කඩා ගන්නෑ. ඒක භාවනාවක් තියෙනවනේ එතන. එතන කැපකිරීමක් තියෙනවනේ. එතන අලුත් දෙයක් තියෙනවනේ. එතන ඒක විපස්සනා. සුද්ධ විපස්සනා. ඉතින් ඒ නිසා අපි මේ අරමුණ නිමිත්ත ඊට පස්සේ දිගට යනවා. සනිදාන, සවේදන, සසඤ්ඤා, සසංකාරා, සවිඥානක වේදනා සහිතව සංඥා සහිතව සංස්කාර සහිතව විඥාන සහිතවමයි කෙලෙස් උපදින උපදින්නේ. අන්න ඒක නැති වුණාට පස්සේ අපි නිකන් කලාන්ත වුණා වගේ බිරන් තට්ටු වෙලා බය වෙනවා. ඒ බය මොකද කෙලෙස් නැති හිත අපිට දරන්න බෑ. මොකද කෙලෙස් නැති හිතේ මමයට ඉන්න බෑ. කෙලෙස් නැති හිතේ තණ්හාවට ඉන්න බෑ. කෙලෙස් නැති හිතේ මාන්නේ නැහැ. ඉතින් එතකොට අපිට මේක පාලනය කරගන්න බැරුව දඟලනවා. ඒ නිසා සද්ධාව අවශ්‍යයි අපිට වෙලා. අපිට සීලය අවශ්‍යයි. කණුවකට වාගේ. සතිය අවශ්‍යයි. මොකද ඒකට ලෑස්තිලා යෑම තමයි අපේ ලොකු සාංශ කියපු එකම උත්තරේ. මේ දේ භවනා හරනම් එනවා. උඹ මේකට ලෑස්තිලා බලය. එතකොට තේරෙන පටන් අර ගන්නවා ඒක හරියට මේ බෝ වෙන රෝග තියෙන සංක්‍රමණික රෝග තියෙන තැනකට අපි වැක්සින් එක අරන් යනවා නම් එන්නත අපි දන්නවනේ බෝ වෙන්නේ කියලා. මොකද අපේ ළඟ ප්‍රතිදේහ තියෙනවනේ. එහෙම නැතුව ගියා නම් බෝ වෙනවා. ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලේ භාවනා කරොත් මොකද වෙන්නේ කියලා හිතගන්න. අපි කොහෙද යන්නේ? මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන කියලා තියෙද්දිත් භාවනා වැඩෙද්දිත් අපේ හිත ඒවට බය කරනවා. භීතිකය ඇති කරගන්නවා. নানা ප්‍රකාර දේවල් ඇති කරනවා. ඉතින් අපි කරන් තියෙන සාමූහික එකතුලා සාකච්ඡා කරන්න සාකච්ඡා කරනකොට යාළ ධෛර්යය දෙන්න ඕනේ. කමන්නේ. ඕකට යන්න සද්ධාව තියාගෙන යන්න. සීලිය තියාගෙන යන්න. සතිය කැඩෙන්නේ නැහැ නේද කියලා බලන්න කියලා. එතකොට ඒකේ පේනවා අපිට අම්මලාට තාත්තලාට ඕක ගන්නන්න බෑනේ. පන්ති කාමරේක ඕක ගන්නන්න බෑනේ. භූගෝලයට ඉතිහාසයට ওই විෂයන්ට අහුවෙන්නේ නැහනේ. ඒවයින් කරන්නේ නිමිටි පොටවන එකනේ. මුළු අධ්‍යාපනයම කියන්නේ ඔළුවට නිමිටි ගොඩක් පටවන එක. පටවලා ඌ මේක ඇතුලේ පුරවලා පිස්සු ඇද්දලන එක තමයි කරන්නේ. බුදුරජාණන් කියන්නේ නිවිදි සම්පූර්ණයෙන්ම අයින් කරලා මේක හිස් කරලා දීලා බලනවා බලපන් කොච්චර ජොලිද. එතකොට අපිට නිර්ාමිෂ සුඛය ලැබෙනවා. හැබැයි බය වෙන එක නිසා කිසි කෙනෙක් යන්නේ නැහැ නිසි උපදේශ ලැබුණා. එතෙන්ද ඒ උපදේශය බණකට කියන්නත් බෑ. මොකද එතෙන්ද ගිය කෙනාට විතරයි උපදේශය දෙන්න ඕනේ. අනික අර දෙන්න බෑ. ඒ වාතාවරණයට එන්න එපායි. ඉතින් ඒ නිසා කිසිම දවසක ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ මොකට. ජෙනරලයිස් කරන්න බෑ. එතෙන්දිම අහලා ඒකට කියන්න ඕනේ මෙතන කොට බයක් ඇතිලා තියෙනවා. අනික හරි ඉගෙන ගන්න. අනිත් දවසේ මේකටම ලෑස්තිලා යන්න. ඔය බයට එන්න හරි. ඔක හරහා යන්න. ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. හැබැයි ඇත්තටම කළු පාටයි ඇත්තටම අනතුරුදායකයි බයෙන් ගියොත්. එච්චරයි කියන්නේ. ඒ කියන්නේ සාසනය පිළිබඳ ශ්‍රද්ධාව මදි නම් සීලෙ නැත්තම් සතිය නැත්තම් ඉතින් එහෙනම් ඉතින් කරකොලත් ඇරි වගේ තමයි. ඒ නිසා භාවනා කරනකොට අපිට ආරසාව තියෙනුනේ. ශද්ධාව තියෙන ඕන වෙන දෙයක් වෙච්චවයි කිය. දන්න ඔය මොන පිස්සු නැටුවත් මගේ සීල කැඩෙන්නේ කඩන්න බෑනේ. මේක මානසික තත්ත්වයක් නේ සීල කැඩෙන්නේ. කාය වචන වචන දෙකනේ සතිය තියෙනවා. ආන්නේ විදිහට ගියොත් මේ යෝගාවචරයට විශ්වාසයක් කළ යුත්තක්. ඉදිරියක් තියෙනවා. ඉතින් අපි ඒ වෙලාවට ධෛර්යයක් අරන් දෙන්න ඕනේ. ඔකම වෙන්න අරින්න. නැත්තම් භාවනා කිරීමත් අතාරින්න. අයි බයක් තියෙනවනේ. දැන් ඕකටම වෙන්න දෙන්න අරින්න ලෑස්තිලා යන්න කියලා භාවනාවෙන් විතරක් ඕක ජය ගන්නත් බෑ. ඔය ලෑස්තිලා ගියට විතරකුත් බෑ. දෙක එකතු වෙන්න. එහෙම කිව්වම තේරෙනවද? මොනවද තේරෙන්නේ කියලා කියමු බලන්න දැන්. මයික් එක දෙන්න මයික් එක ගන්න ඕනේ. එන්න දිලා මයික් එක තියාගෙන නිකන් බොරුවට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මයික් එකට කතා කරන්න ඕනේ. ආ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ඒ ආස්වාසේ ප්‍රාස්වාසයේ මේ හීන වේගන වාගේ යනකොට මේ මට හිතුණා ඒකට නිමිත්තක් නැතුව යයි දැන් මට බලන්න දෙයක් නැතුව යයි කියලා තමයි හිතුනේ. ඉතින් දැන් ඔබ වහන්සේ දේශනා කර පරිදි දිගටම මේ தત્ත්වයේ දිහා බලාගෙන සතිය සතියෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ওই නිමිති නැතිවීම තමයි අපේ ජයග්‍රහණය. නිමිති නැති කරණ තමයි මේ ඔක්කොම භාවනා භ්‍රමචර්ය රකින්නේ. නැති කරලම දාන එකයි දෙන්නේ. නැත්තම් අන්න උඩ මගේ එළවලු කොටුවේ නිවිති තියෙනවා. මෙච්චර ජයිස් කොල්ලද? ඇත්තට වැවිලා තියෙනවා. අදත් කොලයක් කාලා ඒව ටිකක් ළඟ තියාගන්නවා. දැන් මේ අපි සමත ලෝකෙ මුළු ලෝකෙම නිමිත්තක ජීවත් වෙන්නේ. සමත භාවනා සම්පූර්ණයෙන්ම නිමිත්ත ජීවත් වෙයි. මේ කවදාකවත් ගැලවුමක් නැහැ. මොකද අපිට ඕන කරත්තේ නිමිත්ත ඇති කරලා ගෙවෙන හැටි බලන්න ඕනේ. ගෙවෙන හැටි වල තමයි ඔය ක්ලාන්ත වෙන්නේ, බය වෙන්නේ, චකිත වෙන්නේ තේරම අපි අඳුරා ගන්න අනන්‍යතාවයට ගත වෙන කුඤ්ඤ දීවිලා යනවා. ඉතින් ඒකට විශාල ශක්තියක්, ධෛර්යයක්, සද්ධාව, සතිය සීලය ඇත කරන ගිහිල්ලා වෙන මගුලක් වෙච්චාවයි කියලා. ලොකු සංස කියන්නේ ඔන්න ඔන්න වෙන ගිනි අගුරක් වෙච්චාවයි කියලා යන්න කියන. ඒක ලේසි නෑනේ. ඒක නිකන් නරබිල්ලක් දීලා යන ගමනක් නේ. වෙන වෙන කර හෙට්ටු කරන්න මොකක්වත්ම නැහැ. කාය ජීවිත নিরপেক্ষ කියලා පොතේ ලියලා තියෙන කය ගැන හෝ ජීවිතය ගැන අපේක්ෂා කරන්න එපා. සාසනය හම්බුණා පාර හරි පුදන්න බලන්නේ අනේකයි තියෙන්නේ. එහෙමයි සොයනස මම පංචශීලයට ආරක්ෂා කරනවා ඉඳ පුළුවන් වෙයි කියලා හිතනවා. එව් නෑ. මම පංචශීලයට ආරක්ෂා කරනවා ඉඳ පුළුවන් වෙයි කියලා හිතනවා. විතන ඕ මං කියන්නේ ගෑනුන්ට බෑ කියලා. ගෑනු චරිචුරු ගන්නවා මොනවා කරන්න ගියත් ගෑනුන්ට ඉතින් මට බයිනවා ඉන්න හරියක් ඉන්නේ ගෑනු තමයි භාවනා කරන තැන් වල මම මේ ඕන් නැති කතාවක් කරලා හැම තැනදීම බැනුම් ඇව බැනුම් ඇවට කියවෙනවමයි ඒක මගේ ඇති ඒ වුණාට ස්වාමීන් වහන්සේ ගෑනු තමයි භාවනා කරන්නේ ඒක හරි ඒ වුණාට චරිචුරු ගන්නවා චරිචුරු ගන්න තු පැනපියවකෝ බිල්ල කරනවා කමන්නේ තල්ල කරනවා කමන්නේ සාසනේනේ අන්තික විහිළුවක් නෙමෙයි මේ අහම්බයක් නෙමෙයි මේ උපේපුතේ අපි දන්නවනේ හොතට මේක උපේපුතේ කියලා භාවනා කියලා බඩපිනුමක් ගහලා පයින් එකයි තියෙන්නේ frog jump into the pond all pond plop. නැපේ තියෙන්නේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා කතාවක් තියෙනවා. එහෙම නැත්නම් කම්මෝගෝචිකාගෝ කියලා. මහ පුදුමාකාර සූදුවක් කෙලින්න ඕනේ නැත්නම් මේ භාවනා ජීවිතේ කවදාවත් චරිතුරුත් එක්ක නම් බෑ. මේ දන්න තැනක කිසිම නිවනක් නැහැ. ඒක විතරකම දැන් දන්න දේ දැකලා අතට අරගෙන ගෙවෙන්න අරින්න. මේ මේ මේක මේ හේතු ගන්නට ඕන නිසාමයි මම මේ පොදු සාකච්ඡාවට දැම්මේ. අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපි හැමදාම භාවනා හරියාගෙන එනකොට අඩල් මේ පොල්ලක් දාගන්න. ඉතින් ආයෙ කල්පයක් ඉන්න එපා. යා එතෙන්නේ. මේ වෙලාවේ අපි ආපු වෙලාවේ මේ ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චවයි කියලා කරගෙන ගියා නම් නැගිටින්නේ යා නෙවෙයි. නැගිටින්නේ වෙන මිනිස්සෙක්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට දැන්. හොඳයි. හේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින වන විට සක්මන් සක්මන් මළුවේ වට කීපයක් සිතිවිලි පැමිණීම අවම කරමින් සක්මන් කිරීමත් පරයන්කේදී එලෙසම විනාඩි කීපයක් ආනාපානයේ බැලීමත් සිදු කළ හැක. ගරු ස්වාමින් වහන්සේ විටකදී පැමිණෙන සිතිවිලි මත් වූ ස්වරූපයකින් සිත අරක් ගන්න අතර මුලදී සිදු කරන අදිෂ්ඨානෙන් පළක් නැතුවා නැතුවක් මෙනි. ඉන් ඉවත් වීම අපහසුය. එමෙන්ම සක්මනද ආනාපානයද එක එකම ඒකාකාරී ස්වરૂපයක් දිගටම ඉහත සඳහන් කාල පරාසයක් තුල පැවතීම නිසා මාහට වෙහෙස කරය. තවමත් ඉන් ඉදිරියට ආසා ඇති පරිදි ආනාපානය සියුම් වීමක් හෝ ආයාසයෙන් යන්ත්‍රයක් මෙන් ඇවිදීමක් නැත. මෙම ඒකාකාරී භවෙන් උදාසීන බවත් භවයත් ඇතිවීම සිදුවේ. උපදේශ පතමි. ඔබ වහන්සේට මහවහ නිවන් සුවපත් වේවා. ඔය මේකට දෙන්න දෙන්නේ මේ ඒකාකාරී බව සහ උදාසීන බව කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත. තණ්හාව කියන්නේ ආසාව උනන්දුවනේ. තණ්හාව නැත්තම් තණ්හාර කියන්නේ විරාගය. මේ විරාගය. ඉතින් බුදුරජාණන්සේ අපිට මේ විරාගය ඇති කළ දීලා තියෙනවා, තණ්හා වැණිපැත දීලා තියෙනවා. අපි හරිම කම්මැලි, හරිම නීරසයි, හරිම උදාසීනයි කියලා ඒකේ මූණට කෙල ගන්න. අර ඉස්සලා කියපුව බයෙම වෙන බයේ තියෙනවා වෙස් මුණු 18ක් විතර වගේ. එකක් තමයි මේ ඒකාකාරීකම. අනිත් එක තමයි නීරසකම. අනිත් එක තමයි කම්මැලිකම. අනිත් එක තමයි අනිස්තිර භාවය. අනිත් එක තමයි බය. අනිත් එක තමයි සැක. මේ ඔක්කොම එකම පවුලේ නැත්නම් නියුන් සහෝදරයෝ වගේ. ඔක්කොම ද්වේෂ චෛතසිකයි. ඉතින් මෙයා නැත්තම් මෙයා එනවා. කොයි එක ආවත් මතක දන්නවා නම් තමයි මේ භාවනාවේ ප්‍රතිඵලයක් මේ ලැබිලා තියෙන්නේ. නැත්නම් භාවනාව නිසා වෙච්ච එකක්. මේ කෙලෙස් අඩු වෙන ලකුණක් කියලා අපේ හිත තර්ක හිත කාදාත් උකට සහයෝගය දෙන්නේ එක එක එක එක සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ බාර සේනා. නානා රුදු වේතමවා මග උරන්නේ. ඒ හැම දෙයකටම අපි නතර වෙලා කල්පනා කරගෙන යනවා ඊගා ප්‍රශ්න විසඳ ගන්නකම් කියලා අපරාදේ අර එන එක හරහා යන්න විශ්වාසය නැහැ. නැත්නම් සද්ධාව මදි. නැත්නම් සතිය මදි. එහෙම නැත්නම් මේක සීල කැඩෙයිද කියලා හිතෙනවා. මොකක්වත් වෙන්නේ. මෙහෙම තමයි අපි පුරුදු වෙන්නේ. මෙහෙම තමයි අපි දැඩි කරගන්නේ. මෙහෙම තමයි පෞරුෂත්වය ඇති කරන්නේ. ඒ නිසා සැකේ ආවත්, බය ආවත්, කම්මැලිකම ආවත්, නීරසකම ආවත්, අනිශ්චිතතාවය ආවත්, මොනව ආවත් මේ භාවනාවේ ප්‍රයෝජනය නැත්නම් භාවනාවේ වෙච්ච එකක් කියලා දන්නවනම් එයා ගොඩ දැන් මේ භාවනාවට කරදරයක් කියලා ගත්තොත් ඉතින් ඔක්කොම නතර කරලා දැන් මේ කම්මැලිකම නැති කරන්න පටන් ගන්නකොට සතිය කැඩලා ඉවරයි. මේ ඔක්කොම එන්නේ සතිය කඩන්න. උසල ඇහැතිලා යන්න ඔය මොන මොන જાති දහංගට දාගෙන ආවත් මම මගේ සතිය නඩත්තු කරනවා කියලා ගියොත් ඒ කම්මැලිකම විරාගේ දහිතේ පිට පුත්‍රයන් සඳහන් කරනවා විරාගෝ සෙට්ටෝ ධම්මාණ. ලෝකේ ඉන්න ධර්ම අතර ධර්මතා අතර වැද්දගත්ම ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨම ධර්ම විරාගය. මුති අපි ඔකට කම්මැලිකම කියනවා. නීරසකම කියනවා. ඒකාකාරීකම කියනවා. පාළු ගතිය කියනවා. උදාසීන ගතිය කියනවා. ඉතින් අපි මොකකින් හරි මේක රසවත් කරනවා කියලා තණ්හාව තමයි දාන්න තියෙන්නේ. ඒ නිසා මේකට හුරු වෙලා යන්න මේක භාවනා ප්‍රයෝජනය මේක වඩන්ඩ නැත්නම් මේකට ලෑස්තිලා යන්න යනකොට තේරෙයි මේක හරියට තේරුම් ගත්තේ නැතුව කොච්චර භාවනා කරත් අපි එතනදී අපි විසින්ම හරස් කපා ගන්නවා කරලා කරලා කමඨාන සුද්ධ කරන සුද්ධ කරන ලෑස්තිලා ගියොත් හැප්පෙන්න දෙයක් නෑ අවතන. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධවයි. පාද පොළවේ ස්පර්ශ වන විට ඇතිවන දැනීම් හා විඳීම් අද දින හොඳින් නිරීක්ෂණය කළෙමි. සිසිල උණුසුම රළු බව මෘදු බව සියුම් බව ගොරෝසු බව චංචල බව නිශ්චල බව, සුවදායි බව, මද වේදනාකාරී බව මෙම දැනීම් හා බිඳීම් ලෝණපල සූත්‍රය සම්බන්ධව කර ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ධර්මය මතක් කිරීමට උත්සාහ කළෙමි. එම අවස්ථාවේ ඒ තේරුම් නමුත් අද සිහි කිරීමට අපොහසත් උනිමි. අප කෙරෙහි අනුකම්පා කර එම කොටස යලිත් මතක් කර දෙනෙමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට নমස්කාර වේවා. ඔබ වහන්සේ පතන ආකාරයටම නිවන් ශක්ති යුක්තිය අවබෝධ වේවා. සුජිත් වන්දනා කරන්න කියන්නේ රෙකෝඩ් කරලා දිනවා. ඒක සුජිත් දෙයි. තියනවනේ සුජිත්. හරි. එහෙනම් සුජිත් වැන්දාම හරියනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම් පාදයේ එසවීමේදී වම් පාදයේ එසුවා යයිද දකුණු පාදයේ එසවීමේදී දකුණු පාදයේ එසුවා යයිද මෙනෙහි කලිමි පාදයක් පොළවේ ගැටෙන විට පළමු විලමුද ක්‍රමයෙන් ඇඟිලි දක්වා මුළු පාදයේම පොළවේ ස්පර්ශ වීම දැනිනි. සක්මනේදී වම් පාදයේ සම්පූර්ණයෙන්ම පොළවේ ස්පර්ශවන ක්ෂණයේදී දකුණු පාදය සම්පූර්ණයෙන්ම පොළවේ ස්පර්ශවන අවස්ථාව අවස්ථාවක් ඇති බව නිරීක්ෂණය විය. මෙම අවස්ථාවන් පසුව වම් පාදයේ ක්‍රමයෙන් එසවෙන සහ ඉදිරියට යන අයුරුත් එකෙනෙහිම ශරීරයේ බරය ශරීරයේ බර දකුණු පාදයට මාරු වන අයුරු දුටුවෙමි. අද්දුටුවෙමි. තවද ශරීරයේ බර යෙදෙන පාදයේ අණුව ඒ දෙසට ශරීරයේ මදක් ඇලවෙන අයුරු <laughs> නිරීක්ෂණය විය. පාදයේ පතුල වැලි මළුවේ ගැටෙන ස්ථානයේ ඇති වැලි තෙරපීමකට ලක්වන බව පාදයේ ඇඟිලි තරමක් වකුටු වී වැලි අත ස්ථාවරය ලබා ගන්නා අයුරුත් නිරීක්ෂණය විය. මෙම නිරීක්ෂණය නිරීක්ෂණයන් අත්විඳිමින් මා විසින් කරන ලද සක්මන් භාවනාවේදී සිත විසිරීමක් ඇති නොවි තබා ගැනීමට හැකි විය. එම අවස්ථාවේදී නොඑක් කුරුළු ආදී සතුන්ගේ නාදයන් තිබුණද නිරීක්ෂණ අවස්ථාවේදී එම නාද පිළිබඳ නොහැඟුණි. ඔබ වහන්සේගේ අවවාද සහ උපදෙස් ඉතා ඉත සිතින් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත ලැබේවා. ඒ කියන්නේ ඕනම වෙලාවක රූප තියෙනවා, ඕනලක සද්ද තියෙනවා, ඕනලට ගඳ පරස පහස තියෙනවා. එකට හිත ගියොත් අනිත් ඔක්කොම මැකෙනවා. අපි ඒක දන්නේ නැහැ. අර හිත ගියේකට ඒ තරම කෑදර නිසා සක්මන් දෙහිත ගියාම කුරුළු සද්ද ඇහෙන්නේ නැති බව ඒ වෙලාවේ තේරෙන්නේ පස්සේ තේරෙනවා. නමුත් මේ එක වෙරකට එකයි වැඩ කරන්නේ. ඒකට ඇලුනොත් අනිත් හතරම නැති වෙනවා. ඒක නිසා අපේ ජීවත් වෙනවා කියවට හැම වෙලාවෙම හයෙන් එකයි ජීවත් වෙන්නේ. අනික හරි ඔක්කොම අපි විහිං කර කරගෙන ඒකට අපි කියන්නම් දැක්කා ඇහුවා මම අත්දකලා කියන්නේ කියලා උඩ පැන පැන කෑ ගැහුවට භාවනා කරනකොට පේනවා දුවට සක්මණේ හිට ගියොත් ඒ වෙලාවේ අනික ගන්ධ රස පහට එන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් මෙවැනි කෙනෙක් සක්මනකින් තොරව ලිඳට වතුර එකක් ගේන්න යනකොටත් මේ මේක බලන්න පුළුවන්. කඩේට යනකොටත් මේකේ ටිකක් අඩු ගන්න බලන්න පුළුවන් නම්. අපි ඒකට ඔය එක එක නයි කුණු කන්දල් අහන්න වෙන්නේ නැහැ නේ කුණු කන්දල් කිව්වත් ඇහෙන්නේ නැහැ නේ. ඒක නෙවෙයිනේ කරන්නේ. විදේන්සා සරුවචාන්ස කියනවා නිසන්වනට ඵලයන් සක්මනක් හදපන් අතු ගාපන් ලෙවල් කරපන් වැලි දාපන් දැන් ඕකේ ඉඳලා අල්ලගනි අල්ලගෙන සක්මන ඉඳලා ආපහු මෙහෙට එනකොටත් බලන්න බැලුවොත් ඔය ටික ඔහොම තියෙනවා. මොකද සක්මනේ විතරක් තියෙන එකක් නෙමෙයි. ආන්නේ වගේ කොතනකදී හරි මේක සාක්ෂාත් කරගෙන ඒක අනිත් තැන්වලදී ටික ටික ටික ටික කරන්න පටන් අරගත්තොත් අපිට මේ ලෝකයා කොච්චර ගුණ හරප කිව්වත් ලෝකයා කොනහරු නැටුවත් අපේ හිතේ යමකට යොමු වෙලා ඉන්නා තාක්කල් කද්දාවත් එකම ගුණ හරපයක්වත් ඇතුළට ඉන්නේ. අපි කුණු හරපට වලට තියෙන ආසාව නිසා තමයි අරමුණ පාවා දීලා කුඩු හරපත් එක්ක ඉන්නේ. ඌ අන්නේ අන්නේ පෙරේතයාට තමයි පෘතජනයයි කියලා කියන්නේ. පෘතජනයේ වැඩේම හොඳටම දන්නවා නික්ලේහි අරමුණ තියෙද්දි අර කන්දලේ මේ කුණු කන්දලේ රේඩියෝ එක පත්තර බල බල <clears throat> අරයාගේ මගේ විස්තර බල බල ඉන්නවා. ඒකත් වෙ තියෙන්න ඕනේ මේකේ වටිනකම තේරෙන්න. මේ ජීවන රටාව හදාගන්න පුළුවන් තරම් අශෝකං විරජං ඛේම. ශෝක නොවෙන තැන රජස් නැති තැන ඛේමය බුදුහාමුදුර හදලා දීලා තියෙනවා අපිට වඩලා තියෙනවා. පුළුවන් තරම් හිත ඒකේ තියාගන්න. ඒක වැඩෙනවා නම් ඒක අරමුණේ ගත කරන වෙලාව නිමග්න වෙලා වැඩෙනවා නම් අපි සාසනෙන් වැඩ ගන්නවා. ඉතින් මෙවැනි කෙනෙකුට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. සක්මණෙන් තොරව ඇවිදින කොට ටිකක් මේ වගේ අපිට පාදවල බල චලනය වෙන හැටි කකුල් ඇකිලෙන හැටි බර ගන්න හැටි බලනවා නම් මතක තියාගන්න අපිට වෙන කට්ටියගේ කුණු කන්දල් ගන්න වෙලාවක් නැහැ. හිත අරසයි. ආන්නේ ධර්මයේ අරසා කරොත් ධර්ම විශ්ින් තමන් අරසා වෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා පච්චයක් කොටගත්තට පහුවේ මොකුත් වෙන්නේ නැහැ. තල්පත්තිරක දාලා සූර්යයක් කඳගෙන හිටියන මොකුත් වෙන්නේ නැහැ. නමුත් සති ධර්මයේ අරසා කරන්න. ඒතකොට සති ධර්මයෙන් තමයි ඉබේම අරසාවක් එන්නේ. අපි යන් ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස අරමුණ හුස්ම රැල්ල දෙස බලා සිටීම මෙනෙහි කළ ආකාරයත් එවිට වැටහුණ දේත් පහත දක්වමි සක්මන් භාවනාවෙන් පසු ලිපිය දීර්ඝ වන නිසා එහිදී වැටහුණු දේ නොලියමි. පරයන්කේ හිඳ ගතිමි. හුස්ම රැල්ල ප්‍රකට විනි. ඇතුළත් ඇතුල් වීමේදී හුස්ම රැල්ල නාසයේ අග හැපි ඇතුළත බිත්ති පීරාගෙන තෙරපෙමින් සීතලට ඇතුල් වෙනවා දැනුනි. ඒට සුළු වේලාවකට පසු ප්‍රශ්වාස වායුව උණුසුම්ව සැහැල්ලු වෙමින් පහළට <clears throat> විසිරෙමින් පිට වෙනවා දැනුනි. මෙසේ හුස්ම කීපයක් දිග ලෙසද ගමන් කළ අතර හුස්ම තිබූ ඕලාරික ගතිය නැති වී සියුම් වන්නට විය. ආශ්වාස ප්‍රශ්වාස වායුවේ වෙනසක් නොදුටු වෙමි. දෙකම සැහැල්ලුයි. උණුසුමිය. සුළු වේලාවකින් හුස්ම රැල්ල නතර වුණි. කය සැහැල්ලුය. සිතට ප්‍රීතියක් දැනුනි. ස්වල්ප වේලාවකින් කය නොපෙනී ගිය අතර කුඩා අංශු ප්‍රමාණයක් පමණක් දුටු වෙමි. අවට ප්‍රදේශයත් මේ කුඩා අංශු වලින් පිරී තිබිනි. එදෙස ඊතා ඕනෑකමින් බලා සිටියෙමි. එතනදී දුටුදී උපදින සෑම අංශුවක්ම වේගයෙන් ඉපදී වේගයෙන් නැති වී යයි. කොතරම් කුඩා වුවත් ඒ දෙකක් කිසි විටක නොගැටුනි. සිතුවිලිද පහළ වුනි. ඒවා එන්නේ යන්න බව දන්නා නිසා මුල කමටහනට එය බාධාවක් නොවිනි. ටික වේලාවක් එදෙස බලා සිටින විට ඒවා සියුම්ව නොපිනී හිස් තැනකට පැමිණීමි. ඒත් ඒ ස්වභාවය පවතින්නේ සුළු වේලාවක්කි. නැවතද කුඩා අංශු වලින් පිරුණු පිරුණු දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට අදාළ උපදෙස් දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝාෂ ත්‍රිවිධ රත්නීයම ආරක්ෂාව ලැබේවා. සාදු සාදු මේක තැනක ලියලා තියෙනවා මට ආනාපාන වෙනසක් දැකින්න බැරි වුණයි කියලා ලියලා එතනම යටින් ලියලා තියෙනවා එන්නේ ආනාපාන නැති වුණා. කයත් නැතිව ගියා. අංශු බවටපත් වුණයි කියලා. ඕක තමයි ආනාපාන වෙනස කියන්නේ. කියවන්නේ මේ වාක්‍ය දෙක තුන පිළි ගොඩ ගොඩ ගහලා තියෙන හැටි. මෙයන්වත් බෑ වගේ. උපදින සෑම අංශුවක්ම වේ නෑ නෑ ඊට ඉස්සෙල්ලා එක තැනක තියෙනවා මට ආනාපානෙ වෙනසක් දැක් ගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ තමයි ඔක්කොම විස්තර ටික දෙන්නේ. ආශ්වාස ප්‍රාශ්වාස වායුවේ වෙනසක් නොදුටුවෙමි. ඊට කියලා ඒක යට ලියලා තියෙන ඔක්කොම වෙනස්කම් ටික තමයි ලියලා තියෙන්නේ. කියවන්න. දැන් නම් කිව්වත් කමන්නේ. ඒක නිසා හොඳට බලන්න මෙච්චර වෙනසක් තියේදි කොලයක් අරගෙන ලියන තරමට අපේ හිත නිත්‍ය සංඥාවේ තියෙන මං ආනපාන වෙනසක් දැක්කේ නැහැ ඊට පස්සේ කියනවා මේකේ එන්නේ තුනී වුණා බුබුලු බවටපත් වුණා ඕක තමයි වෙනස්කම් කියන්නේ අන්න අන්න ඕන කියවන එක නහුරා. එහෙම නෙවෙයි ලියලා තියෙන්නේ. අපේ සංඥාංශ සමාවෙන්න මම අදහස් කළා තියෙන්නෙත් මගේ මතකේ තියෙන්නෙත් ලියලා තියෙන්නේ මම මුලින් ඉඳලම ආස්වාස් ප්‍රාස්වාස් දෙකේ වෙනස දැක්කා. ඊට පස්සේ සියුම් වෙලා නොදෙනී ගියා. නොදෙනී ගියාට පස්සේ නොදෙනී යන්නේ ඉස්සෙල්ලා මේ සියුම් වුණු අවස්ථාවේදී ආස්වාසේ ප්‍රාස්වාසේ දෙකේ වෙනසක් දැක්කේ නෑ කියලා. හිතේ ඔළුව ඇතුලේ තිබුණාට ලියවිලා නෑ. ඔය ලියවිලා නැහැ නේද? එහෙම දෙයක් ලියවිලා නැහැ නේද? දැන් නම් මට තියෙනවා බොරුව ගෙතෙන හැටි. ඔය ලියවිලා නැහැ. ඔළුවේ තියෙනවා මෑනියෝ. එහෙම තමයි මගේ මතකේ ලියලා තියෙන්නේ. දෙන්න කොලේ දෙන්න. ඩොක්කක් අයින්නවා. අනේ පොව්. මටද නැත්නම් නැත්නම් උඹ අහුවෙන්නේ. මෑණියෝ මොනවාරි කල්පනා කර කර තේ එකක් බිබි ලියන්නේ නැති. හිතේ තියෙන මොකක්ද එකක්. දැන් ඉදිරිපත් උනේ නැත්තම් තමයි ඔන්න කචල්. ආනාපානයේ වෙනසක් නොතිබුණි. දැන් මෑණියෝ එන කචල් වෙනවා දැන් කණ්ණාඩි නැහැ. මේ මේ දෙක දෙන්න මේ දෙක ඕන කෙනෙකුට අල්ලන කණ්ණාඩියක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අරමුණ හුස්ම රැල්ල දෙස බලා සිටීම මෙනෙහි කළ ආකාරය එවිට වැටහුණු දේත් පහත දක්වමි. අර වාක්‍යය මට ඕනේ. සක්මන් භාවනාවෙන් පසු ඒ ටික උන්නේ නැහැ. පරලංකේ හිඳ ගතිමි. හුස්ම රැල්ල ප්‍රකට විනි. ඇතුල්වීමේදී හුස්ම රැල්ල නාසය අඩු හැපි ඇතුළත බිත්ති පීරාගෙන සීතලට ඇතුල් වෙනවා දැනුනි. ඒට සුළු වේලාවකට පසු ප්‍රශ්වාස වායුව උණුසුම්ම සැහැල් වෙමින් පහළට විසිරෙමින් පිට වෙනවා දැනුනි. මෙසේ හුස්ම රැලි කීපයක් දිග කොට ලෙසද ගමන් කළ අතර හුස්ම රැල්ලේ තිබූ ඕලාරික ගතිය නැති වී සියුම් වන්නට විය. ආශ්වාස ප්‍රාශ්වාස වායුවේ වෙනසක් නොදුටුවෙමි. ඒ කියන්නේ ඒ අවස්ථාවෙන් පස්සේ දැන් හරි ඔක්කොටම තේරෙනවා. දැන් ඔක්කොටම තේරෙනවා. නමුත් ලියවිලා තියෙන එකේ උසාවිය <laughs> ගත්තේ තනිකර වැරදි අදහස. ආස්වාස් ප්‍රසවාස වෙනසක් නැහැ. මේ කියන්නේ ආස්වාසයේ සහ ප්‍රසවාසයේ දෙක අතර වෙනසක් නැහැ කියලා. ඒක තමයි ලියවිම. ලිව්වේ එහෙම තමයි කියන්නා ගෙතේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕන කියලා කතාවක් තියෙනවා. අපිට ඇහුනේ අනිත් පැත්තේ. ඒකයි මම ඔය ඇදලා ගැහුවේ. ඊළඟට තියෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඕන්නේ අපිට ඕන්නේ ඊට පස්සේ. අපිට මොනවක්වත් ඕන්නේ නැහැ. ඒක හොඳයි. නමුත් ඒක ඒ ලියවෙනකොට උසාවියට වෙන අදහසක් ගියොත් නඩුකාරයා වගේ කියන්නේ නැහැ. නීතිඥයා වගේ කියන්නේ තනිපත නීතිඥයා වාසිය ගන්නවා. දැන් මේ කියලා තියෙන්නේ ආශ්‍රව ප්‍රසවාස වෙනසක් නැහැ කියලා. එන මොනද මේ කියන්නේ බින්දු බඩටපත් උනා කියලා. එන මේ කියන්නේ මොකද නැතුණයි කියලා. නඩුව පරාදයි. යනවා මේක ඊට මේක සුප්‍රීම කෝර්ට් නඩුව වලට වැඩිය හපම් මේකේ. හරියටම තක්කාලේ තියෙනවා. තොරතුරු හොඳයි. අර මෑණි කෙනෙක් ඉඳලා ටිකක් අනුකම්පත් කරන්න ඕනේ. නමුත් මේ එතෙන්දි වෙන්නේ ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර වෙනස නොත්තුණී වෙලා යනවා. නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ වෙනස් වෙමින් යනවා දෙක අතර වෙනස නැති වෙනවා. නමුත් ඒක හරියට ඒ කියන්න ඕනක කියුනේ නැත්නම් මෙහා පැත්තේ ඉන්න කෙනාට ඒ අදහස නැහෙනේ. මේක තමයි මේ sannivedana කියන වචනෙන් අදහස් කරන්නේ. අපි කිව්වට දැන් මම මෙයාට කතා කරුවාට පස්සේ මම කියලා ඉවරයි. ඔය මෙයා මොනවද ගත්තේ කියන එක මම දන්නේ නැහැ. එයාගෙන් ආයෙකට උත්තරයක් කරන්න නැත්නම් Taman කියන එක ආයෙ අරගෙන බුදුරජාණන්සේ ක්‍රමේ තමයි තුන් සැරයක් එකම කියනවා. බුද්ධ සන්නං ගච්ඡාමි, ဒ ුතිය බුද්ධ සන්නං ගච්ඡාමි, තතියම බුද්ධ සන්නං ගච්ඡාමි. එතකොට මේක හදන්න කියවෙන්න ඉඩ වැඩිනේ. හැම තැනකදී මේ තුන් සැරේ කියවෙන එකෙන් අදහස් කරන්නේ බැලූ බැල්මට නම් අපිට හිතන මේක බොහොම ෂෝට් ෆෝම් එකේ කියවනම් හරි කියලා. නමුත් වැරදුනොත් ගියා. නැත්නම් අපි මෙහෙම සාකච්ඡාවක් කරනකොට මෑණියන් අපිට කතා කරලා කියන්න පුළුවන් නිසා බේරන්න පුළුවන්. ඒ නිසා අපි එදිනදා කතා කරන බෑන්ඩ් හදිස්සිය අපිව ටෙලිෆෝන් කරනවා, ටෙලිග්‍රෑම් ගහනවා. එහා පැත්තේ ඉන්න මොනවද තේරුම් ගන්නවද කියලා. රජිනේවලු එහෙ ඉඳලා ටෙලිග්‍රෑම් එකක් තියන්න එපා මරන්න කියන. මරණ දඬුවමයි. තියන්න එපා කොමා මරන්න. කොමා වැටුණොත් තියන්න එපා මරන්න කියලා. <laughs> ඉවරයි. සම්පූර්ණ අනිත් පැත්ත. කොමාව ටෙලි මේ ටෙලිෆෝන් එකේ ගන්න මෙසේජ් එකේ මං අකුරේ ලියනවා ඊට පස්සේ තියන්න එපා මරන්න. මෙයා තියන්න එපා මරන්න. අරමනස බෙල්ලා. ඉතින් රජින හිතානේ මැරුවයි කියලා. මේ ඉන්න මනස රජිනට ගෞරවයෙන් අරමනසන් තියෙනවා. ඒ නිසා ඉදිරියට හිතන්න අපි කතා කරනකොට මොන තරම් අවුල් ජාලාවකද අපි ඉන්නේ. ඒ නිසා අපි කලබල වෙන්න නරකයි. වැදගත් දෙයක් නම් ළඟට ගිහිල්ලා ආය ආහගෙන හගිස්සන්. ඒ වගේම වල්පල් කතා කරන්න එපා. ඒක මහා අපරාධයක්. ඒකට මේ අපි කතා කරන වචනයක වටිනාකම නැහැ. නිකන් ආවට ගියා නානවද? කඩේ යනවද? ආ good morning. ආ good evening. පිස්සු. මේකනේ මේ මේ මැනස් කියලා පුරුදු කරලා තියෙන්නේ. පිස්සු. සරුවචනාසිකාව නැහැ. අදිවාදේතු භගවා තුන්හි භාවයෙන්. පිළිගත්තා නම් වැඩේ කියන දේ බුදුහන් නිස්සද්ද වෙනවා කතා කරන්නේ. ඉතින් අපි හිතන්නේ තරහ වෙලා කියලා බුදුහන්. ඉතින් ඒ නිසා ප්‍රශ්න 20ක් තියෙන නිසා අපි යනවා ඊගාවෙකට. දැන් කොහොම හරි මේ මේ යන ක්‍රමයේ හරි ලියන ක්‍රමයේ විතරයි වැරදි. ඒකට සම්කොත් තනිකරම දඬුවම් පමුණනවා යන ක්‍රමයට ස්තුතිවන්ත වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව නවක යෝගිනියක් වන මා ඊයේ පස්වරුවේ පැවති ආනාපාන සතියේදී ලද අත්දැකීම් ඉදිරිපත් කරමි. භාවනා ආරම්භයේදී මූල කර්මස්ථානයේ සිත පවත්වා සිටියේදී වම් දන හිසෙන් සහ උකුල් ඇටේ ප්‍රදේශයෙන් දැඩි වේදනාවක් මතුවිය. වේදනාවක් යයි සුළු මොහොතක් මෙනෙහි කරන අතර කරන අතරතුර දැඩි වේදනාව නිසා ශරීරයේ අභ්‍යන්තරයේ ගැහෙන ගැහෙන බවක් දැනුනි. වේදනාව දරාගෙන ආනාපානයේ සිත ආනාපානයේ සිත සමගින් මාගේ අත් දෙක පිටිපස්සට තබා භාවනා කොටෙන් බිමට තල්ලු වී දන හිස බිමට තදවන අයුරුත් අර්ධ පරයන්කෙන් සිටියෙමි. මූල කර්මස්ථානයේ සිත තබාගෙන සිටියෙමි. ක්‍රමෙන් වේදනාව සහ ගැහෙන බව නැති වුනි. ඊටමත් සිහින් ලෙස හුස්ම නොදෙනී ගිය අතර සිත තැන්පත් විය. ඊටමත් ශාන්ත නිශ්චල බවක් දැනුණා. අරමුණ නොදෙනී ගිය අතර සුවයක් දැනුනි. ඊතා පැහැදිලි නිල් අහසක් පරිද්දින් තිබූ පරිසරයක දකුණු ඇහැට ඉහළින් ඊටමත් වේගයෙන් නිවෙනපත් වෙන මල් වෙඩිල්ලක් ආකාරයේ ගෝලාකාර දෙයක් තැඹිලි පැහැයින් පෙනී පැවතුණා. මේ ඊතා වේගයෙන් බුබුලු දමන වේගයෙන් නිවෙනපත් වෙන බවක් පෙනුනි. නැවත මෙවැනිම දෙයක් මාගේ නලල දෙප නලල පෙදෙසට ඉහළින් පෙනුනි. දොරටුවක් හෝ යම් හතරැස් කොටුවක් තුල හුස්ම නැවතුණු බව පෙනුනි. විනාඩියක් පමණ <clears throat> කාලය තුල රටය පැවතුණු අතර නැවත හුස්ම ඇති බෙවිමින් නැති වෙමින් තිබුණා. ඊටමත් සිත නිවුණු බවක් දැනුණා. කිසිම අරමුණකට සිත නොගිය අතර විනාඩි 45ක් පමණ කාලයක් ගතවන්නට ඇත. කුල මත තැබූ මාගේ අත ශරීරයේ ගෑවෙන්නේ නැතුව මදක් ඉහෙලින් ඇති බව ඇත ඇති වුණු බව දැනුනි. ෂණිකයෙන් සිත අත වෙත යොමු විය. අතට සිත යොමු වීමෙන් මා දෙස මා දෙයස ඇර බැලුවෙමි. ස්වාමින් වහන්සේ මේ කෙබඳු ආකාරයේ දෙයක් දැයි පැහැදිලි කරනු මැනවි. සක්මන් භාවනාව අද දින සක්මන් ඒකෙත් මොකද්ද මේ මොන වගේ දෙයක්ද කියලා කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා තේරෙන්නේ නැහැ කියන අත් දෙක බැලුවා දිහා බැලුවා ඇස්තරලා බැලුවයි කියලා තියෙනවා ඉතින් මොකද්ද ඊට පස්සේ මගෙන් අහනවා මොකද්ද කියලා මට තේරෙන්නේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියන එක නා වෙලා නැහැ නමුත් මේ මොකද්ද මේ අහන්නේ කියන එක දන්නේ නැතුව මට උත්තර දෙන්න බෑ විස්තරේ නම් කීචර විවේචනය කළ යුත්තක් නැහැ හොඳට යනවා එහෙම ඉදිරියපත් වෙන්නේ නැත්නම් අපි යනවා සක්මනට කියවන ඉන්නවනේ ඉන්න ආ අපහැදිලි මොනකද්ද කියලා කියන්න මට එතකොට නම් මට පුළුවන් වෙයි පොඩ පොඩ පොඩ පොඩ පොඩ සිදුවීම දැනු මට දැනී ගියා සම සිත තැන්පත් වීමක් තිබුණා ඒ වුණත් අර මේ සිත අතට ගිහිල්ලා මගේ සමා සතිය නැති වෙලා ගියා නැති නැති වෙලා නැහැ. නෑ සිහි. ඔව් හුදට බලන්න. ඒක තමයි උතන තියෙන ප්‍රශ්නේ. එහෙම ඇස් ඇරුණා හිත අත දැක්කම මට අත හිතපු තැන නෙවෙයි මේතන තියෙන. ඉතින් හොඳට බලන්න. ওই ප්‍රශ්නේ සැක නොවීම සඳහා සතිය කැඩෙනවද කියලා. නැවත වාරයක් මට ඉන්න හැකියාව තිබුණා. හැකියාවක් තියෙනවා. මම ඕනකට වැඩි බලපෑම් කරනවා ඇති. අපි රිලේ රේස් එකක් ගැන හිතන්න. අතින් අතට බැට් එක මාරන බැට් එක මාරනාට ක්‍රීඩකයා එතන නතර වුණාට ගේම යනවනේ. බැටන් එක බිම ඇట్లా නෑනේ. ඔව්. S2 ඇරලා මං ආපහු නැවත පියාගත්තා මට සතියේ යන්න පුළුවන් මේ මේ මේ තත්ත්වය මොන වගේ තත්ත්වයක්ද කියලා. මොකා වුණත් අපිට ඒක විස්තර කරලා ඇති වැඩක් නෑ. මේ වගේ පෙනේ Tamanට ඇවිදලා වතුර ටිකක් බිහිලා ඉල ආයෙ වාඩි වෙන්න මොකක්වත් වෙන්නේ නෑ. ඇත් දෙක ඇරලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. කෙල කටේ පිට තියෙන කෙල ගිල්ල බලන්න මොකුත් වෙන්නේ නැහැ. අපි හිතනවා මේ කෙල ගිල්ලුවාම සතිය කැඩි. ඇත් දෙක ඇරියොත් සතිය කැඩි. ගිහිල්ලා આવොත් සතිය කැඩි කියලා. එහෙම තමයි ආදුනික සතිය. නමුත් ටිකක් පුරුදු වුණාට පස්සේ කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය ආපුවාම අපි කියනවා සතිය ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා. දැන් බයිසිකල් එක පදින වෙලාවේදී වේගය ගන්න ඉස්සලා පැත්තට වැටුනොත් වැටෙනවනේ. හොඳ වේගෙන් යනකොට එහාට වැටුනොත් බයිසිකලෙම නැගිටලා බැලන්ස් කරගන්න. ඒ කියන්නේ බයිසිකලේ වේගයක් තියෙනවා. ඒ නිසා මේකේ විස්තර කළ යුත්තක් නැහැ. මේක නැවත නැවත කිරීමෙන් හිතට හොඳ විශ්වාසය වද්දා ගන්න. අපි සතිය වැඩුවට පස්සේ සතිය ගැම්ම කඩ ඒක විසම්බර භාවයක් ඇති කරන ගිනියන හැටි එයා දන්නවා. අපි හිතනවා සතිය කැඩලා කියලා. හිතන්න සතිය කැඩුනේ නැහැ කියන පැත්තෙන් ලොකු පිම්මක් පනින්න පුළුවන්. හොඳයි. සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාවේදී වැලුමලුවේදී සක්මන සක්මන් සක්මනේ සිටියේදී මාගේ ඇඟිලි ඊටා තදින් පොළවට වැදුනි. දණහිස ඇතුළත් ඇතුලින් ඇටයක වේදනාවක් දැනුනි. විත්‍ය ඔර්ලෝසුවක බට්ටා වාගේ මගේ ශරීරයේ දෙපසට පැද්දෙන බවක් දැනුණා. අවට පරිසරයේ සියලු ශබ්දවලට සිත ගියේ නැත. සිත වම දකුණ මත පමණක් රැඳුණා. අනෙකුත් ස්පර්ශ දැනුනේ නැත. තෙරුවන් සරණයි. ඔය ඒ වගේ වෙනකොට බලන්න මේ ඒ අරමුණු කෝලම් වෙනස් වුණාට අරමුණු සටහන් වෙනස් වුණාට ආකාර වෙනස් වුණාට ඇති වුණාට පස්සේ සතිය ඒක දිගට යනවා. අපිට තියෙන්නේ අරමුණ මාරු වෙච්චාවේ අරමුණ නැති වෙච්චාවේ ඇති වෙච්චාවේ සතිය කැඩලා නැහැ කියන එකට මේකට සද්ධාව කියලා කියන්න ඕන නම් දිගට පවත්තන යන බලනකොට තේරෙනවා මේ පරියන්කේ හිඳලා නැගිට්ටට කැඩෙන්න ඕනකමක් නැහැ සතියේ. අන්නේ විදිහට හැකි සංඥාවෙන් පුළුවන් කියන සංඥාවෙන් වැඩ කරන්න ගත්තොත් අපි සතියට අනුග්‍රහ කරා වෙනවා. මේ මාගේ පළමු වැඩසටහන. ගරු ස්වාමින් වහන්සේ කර්මස්ථානයේ ආනාපාන සතිය වෙනදා සාමාන්‍යයෙන් එන බරපතල බෙල්ලේ වේදනාව වේදනාව සමග පොරබැනීමෙන් කෙසේ හෝ වැඩි වක්‍ර චක්‍ර සංඛ්‍යාවක් මුල් කර්මස්ථානයේම සිටීමට දැඩි වෙහෙසක් කැපකිරීමක් කිරීම මිනිත්තු 45ක් පමණ ගිය පසු මනස කය සැහැල්ලු වී වේදනාවන් මනස වේදනාවෙන් මනස ඉවත් කර ක්‍රමක්‍රමයෙන් මූල කර්මස්ථානයේ වැඩි කාල සීමාවක් සතිමත් වීම සිතුවිලි විටෙන් විට ස්වභාවයේ චක්‍රයක් මෙන් දැනුනි. හැඟෙන ස්වභාවයේ චක්‍රයක් මෙන් දැනුනි. බ්‍රැකට් ඇතුළේ දාලා තිනවා රටාවක් කියලා. දැන්පත් වූ රොන් මඩ ඇවිස්සෙනවාක් මෙන් විටින් විට තැන් තැන්වල තැන්පත් වූ විවිධ වර්ගයේ රොන් මඩ වෙනස් වෙනස් ලෙස ඇවිසී උඩට මතුවුණු නිරීක්ෂණය කෙලිමි. මෙලෙස ඉන්පසු මෙවන් චක්‍ර 15ක් 20ක් මෙන් නිරීක්ෂණය කෙලිමි. පසුව කුමන සිතුවිල්ලක් වේදනාවක් වෙන යම් හෝ අරමුණක් පැමිණියේද ඒවා තිබූ තැන්වලට තැන්වලම ඇවිස්සී තැන්පත් විය. එය සතියට බාධාවක් නොවිය. ඒ විවිධ අරමුණු සම්බන්ධ සම්බන්ධවත් සතිමත්ව කටයුතු කෙලිමි. සතියට එවැනි බාධාවක් නොවිය. ලොකු සැහැල්ලුවක් මගේ හිස් බවක් දැනුණා. බ්‍රැකට් ඇතුලේ දාදුනා භාවනා වාරයෙන් පසුවද සතිය දිනු වී ඇති බවක් පැහැදිලිව නිරීක්ෂණය කළෙමි. සිතවිලි ඇති නැති වෙමින් යන රටාවක චක්‍රයක් නිරීක්ෂණය කළෙමි. සක්මන් කිරීම වම දකුණ ආදී ලෙසත් ඊටමත් සෙමින් සක්මනේදී ඔසවනවා තබනවා ආදී ලෙසත් මෙනෙහි කෙලිමි වෙනත් අරමුණු වලට ගියත් ගියේද නැවතත් මූල කර්මස්ථානයේට සතිමත් විය හැකිය. පාදයේ දන හිසේ මාංශ පේශී ආදීහි සියුම් වේදනා වේදනාද අරමුණු විය. එය සතියේ පිහිටවීමට බාධාවක් නොවිය. පරයන්කයට පෙර සක්මනෙහි යෙදීම පැහැදිලි වාසියක් ප්‍රයෝජනයක් නිරීක්ෂණය කළෙමු. ඔබ වහන්සේට වහවහ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. ඔයක ඇත්තටම උත්තර දෙන්න දෙයක් නැහැ. ওই ක්‍රමේ තමයි ක්‍රමේ. හිතවිලි මොනවා ආවත් ඒව ඉබේම නැති වෙලා යනවා ඇඟිලි ගැහුවේ නැත්තම්. ඇඟිලි ගැහුවොත් නතර වෙනවා. ඒක නිසා කියනවා මේ හෙම්බිරිසාව කියන රෝගේ ඇවිල්ලා දවස් හතරකින් කොහොමදත් යනවා. බෙහෙත් කෙරුවොත් දවස් 6ක් ගන්නවා. ඉතින් ඕනේ නම් දොස්තර කෙනෙකුත් අල්ලගෙන බේතුත් බීලා දවස් දෙකක් පමා කරගන්න පුළුවන්. නැත්තම් දවස් හතරෙන් සනීපයි. ඔය එන හැම එකකින්ම කතන්දර ගෙතුවොත් නතර වෙනවා. ඔය එන එකට යන්න ඇරියා නම් මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නටත් යන්න දැරලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 12ක් තියෙනවා තව. නේ දැන් 20යි කියලා නේ කිව්වේ. දැන් මම ගියාට පස්සේ දෙකක් මෙතන ගෙනල්ලා තියෙනවා. ඒව දාන්න, ඒව ඒව දාන්න හෙටට. ඒව දාන්න හෙටට. ඒව බලලා නැහැ නේ ඔයගොල්ලෝ තාම. නෑ. ඒව ඒව දාන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තව 10ක් තියෙනවා. ඔව්. මේ එක්ස්ප්‍රස් දාන්න බැරිද ෆාස්ට් ෆෝවර්ඩ්. පුළුවන් එක්ස්ප්‍රස් තමයි. <laughs> ඔය මයික් එක වැඩ කරන්නේ නැහැ. මයික් එක හොඳට හදා ගන්න. Taman ඉන්න විදියට ඇඩ්ජස්ට් කරගන්න. හදා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පූර්ව කෘතියෙන් පසු ආනාපාන සතියේ සිත පිහිටුවා පිහිටු සිටින විට ශරීරයේ ඊතා සෑහළු බවක් දැනේ. මෙසේ පය භාගයක් පමණ සිටින විට කොන්දේ කොන්දේ හා දෙපාවල දැඩි වේදනාවක් දැනෙන්නට පටන් ගනී. වේදනාව ගැන නොසිතා ආනාපාන සතියට සිත යොමු කරගෙන සිටියත් වේදනාව අඩු නොවිය. ඉන්පසු සක්මන් භාවනාව සඳහා යොමු වෙමි. සිත එකඟ වී තිබෙන විට ඇති වෙමින් නැති වෙමින් පවතින ආලෝක දහරා පෙනෙන්නට වෙයි. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් සිත දෙපා වලට යොමු කර සිටන විට පොළවේ තද ගතියක් දෙපා වල සංදි ක්‍රියා කරන ආකාරයත් දැනේ. ඉදිරියට යාම සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ දිගාසිරි වේවා. ඔය කියන්නේ පරියන්ක වේලාවේදී වේදනාවල හිටියත් <coughs> වේදන ඇවිල්ලා ගියාට ඒ අතරින් පේන ආනාපානයේ විස්තර ටිකක් කියන්න පුළුවන් නම් ලොකු ධෛර්යයක් ලැබේ. වේදනාවක් තියෙනවා මම දන්නවා ඒක බලපානවා කියලා. <coughs> වද දෙනවයි කියලා. නමුත් ඒ ඇසෙන් ආනපනේ බලන්න පුළුවන්කම තියෙනවා කියලා ලියලා තියෙන නිසා මට අයිතියක් තියෙනවා කියන්න. ඒ ආනාපානේ පෙන්නේ ගොරෝසු වෙමින්ද සියුම් වෙමින්ද ෘචි වෙමින්ද අෘචි වෙමින්ද පිටද ඇතුළද කියලා ටික බැලුවනම් ඔයිට වෙඩි වටිනාකමක් තියෙනවා. ඒ නිසා යන විදිය යන ගමන් තවත් මූල කර්මස්ථානට පොඩ්ඩක් ආදර කරන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි. මම භාවනාව සඳහා ආධුනිකෙකි ආධුනිකයෙක් මි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේදී හුස්ම ඉහළ පහළ යාමට සතිය පිහිටුවද්දී හුස්ම පහළ යන බව පමණක් දැනේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී සමහර වෙලාවට කැරකිල්ල ගතියක් දැනේ. මේ පිළිබඳව විස්තර කර දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔව් හුස්ම පිට වෙනවා පේනවා නම් විතරයි නම් පේන්නේ. පිට වෙන හැම හුස්මක්ම පේනවනම් භාවනා දියුණුව කියලා හිතන්න. ඒකට උත්සාහ කරන්න. ඇවිදින ගමනත් බලන්න කැරකිල්ල තිබුණට මම ඉඳගෙන නෙවෙයි මං ඇවිදින්මින් ඉන්නවා කියන එක දන්නවනම් කැරකිල්ල වැඩි කරන්න යන්න එපා. භාවනා වැඩෙනවා කියලා හිතාගන්න. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්කය. මම පරයන්කයට වාඩි වී ඇස් පියාගෙන බොහෝ විට මට ආනාපානය පෙන්නේ බොහෝ සියුම් ලෙසටයි. එම හුස්ම ගන්නවා පිට කරනවා වශයෙන් මෙනෙහි කර කිරීම කරමි. මගේ ප්‍රශ්නය ප්‍රශ්නය නම් පරියංකයට වාඩි වූ මුල් අවස්ථාවේ සිටම ගන්නවා පිට කරනවා වශයෙන් මෙනෙහි නොකර ඇසට පෙනෙන දෙයක් දෙස බලා ඉන්නවාසේ හුස්ම රැල්ල සංසිඳන ආකාරය බලා සිටියොත් ඒ වැරදක් එහි වැරදක් තිබේද කරුණාකර පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සංසිඳන පැත්තට තියෙනවා නම් මෙනේ නිකුරුවට කමන්නේ. යම් හේකින් ඇවිස්සෙනවා නම් යම් හේකින් පාලනයකින් ගිලිනවා නම් විතරක් මෙනේ කිරීමේ යන්ත්‍රය පාවිච්චි කරන්න. ඒ නිසා සංසිඳනවා කියලා විශ්වාස නම් මෙනේ නොකර බලන් හිටියට ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ ඔසවන බව යවන බව තබන බව නිරීක්ෂණය කළෙමි. පාදයේ එසවීමේදී මහපට ඇඟිල්ල තදින් පොළවේ වැදී එසවෙන බවත් පාදයේ තැබීමේදී විලුඹේ විලුඹ පොළවේ වැදී පොළවේ මුලින්ම වදින බවත් දැනගතිමි. සිත ඉවතට යා නොදී පියවර 10ක් 15ක් පමණ නිරීක්ෂණය කළ හැක. සක්මන කෙළවරේදී හැරෙන විට සිත විසිරේ. වෙනත් සිතුවිලි ඇතිවීම නිසා මෙසේ සිදුවන බව වටහා ගතිමි. නැවත පියවර කෙරේ සිත යොමු කෙලිමි. පරයන්ක භාවනාව ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී ආශ්වාසයේ කෙටි බවත් ප්‍රශ්වාසයේ දීර්ඝ බවත් දැනුනි. මුලදී වේගෙන් සිදු වූ ආශ්වාස ප්‍රශ්වාසය ටික වේලාවකින් ඊතා සිමින් සිදුවිය. ඉන්පසු නොදිනී ගියේය. කයටද සැහැල්ලු බවක් දැනුනි. ටික වේලාවකදී කන් දෙක තද වූ බවක් දැනුනි. එහෙත් සිත විසිරී ගියේ නැත. බාහිර ශබ්ද ඇසුණත් සිත විසිරී ගියේ නැත. දිගට මේ අයුරින් කිරීමට සිත ආශා කරන බව වැටහුණි. ශරීරයේ සමහර ස්ථානවලට ඉඳුකටුවකින් අනින්නක් මෙන් දැනුනි. එවිට මේ වේදනා දෙන ස්ථානය මම නොවේ මාගේ නොවේ යයි සිතුවෙමි. සිත නැවත එක්තැන් විය. මේ ආවිරින් ආශ්වාස ප්‍රශ්වාස නොදිනී ගොස් සිත එක්තැන් වූ විට යායුතු පියවර පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ගෞතම බුදුසසුනේදී මේ අත්භවයේදී නිර්වාණය අවබෝධ වේවා. ඒ හිත එකතෙන් උනා නම් සටමන තටමල බබා නිින්ද ගියා නම් දැන් මොකද කරන්න ඕනේ? ඉතින් බබා නැගිටව ගන්න කියලාද කියන්නේ දැන් ඉතින්. නැරවිලි කම් කියේ බබා නිදා ගන්න නිදා ගන්න දෙන්න. මොකක් කලාතුරකින් වෙන එකක් මේ නිසා ඒක වැඩි වේලාවක් මේ tempat ජීවිත tempat වීම සඳහා කොමක් කළ යුතුද ඉදෙක් කරන්න. සක්මනේදී හැරෙන වෙලාවේදී කැඩෙන බව දන්නවා නම් ඒක ස්වභාවිකයි. නමුත් එතෙන්ට යනකොට ලෑස්තිලා යන්න කැඩෙයි. මට තියෙන්නේ මෙතෙන්ට ගෙනියන සතිය කඩා ගන්න නැතුව අපව හරවන එක කියලා. ඒ දක්ෂතාවයට හිත දැම්මොත් අර සූදානම් මනස නිසා ලෑස්තිලා යන්න නිසා හිත කැඩෙන තියෙන අවස්ථාවල් අඩුයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූලික කමඨහණය වන ආනාපාන සති භාවනාවේ යෙදෙන අයෙක් මිටික වේලාවක් යන විට පැය භාගයක් පවන හුස්ම රැල්ල නොදෙනියයි අන්පා අන්පා අත්පාදවල ඒවා නිශ්චිතව තියෙන අත්පාදවල ඒවා නිශ්චිතව තියෙනවාදයි නොදෙනී ටික වේලාව ඒ වේලාව දිගු කාලයක් ගත වී තිබුණත් මට නොදෙනී නමුත් අවසානයේට හිත සිසිරී යාමත් සමග වෙනත් අරමුණු කරා මම පීවි තත්වයටපත් වෙමි මෙසේ වෙන්නේ ඇයිදයි මහට අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා තවද ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී විටින් විට වෙනත් අරමුණු කරා සිත විසිරී යාමක් සිදුවේ නමුත් එදිනෙදා වැඩ කටයුතු වලදී මට සෑහෙන්න දුරකට සතිය පවත්වා ගැනීමට හැකි වේ. ඒ ඇයි ගැනීමට හැකි වේ. ඒ ඇයිදයි මම නොදෙමි. සක්මන් භාවනාවේදී හැකිතාක් සතිය පවත්වා ගැනීමට පෙර ධර්මී. මේ ගැනද ඔබ මම ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ස්වාමින් වහන්සේ මේ සම්බන්ධව මට කයින් සඳහන් කිරීමට නොහැකි විය. මම පරයන්ක භාවනාවේ යෙදෙන විට හිත විසිරු විසිරු ගොස් මම පියවි තත්වයට පත්වන බව සඳහන් කෙලිමි. මම ඔරලෝසුව බලන විට සෑහෙන වේලාවක් ගත කර ඇත්තිමි. මට නිින්ද නොගිය බව නම් හොඳටම විශ්වාසය. මේ කරුණු සම්බන්ධව මට නිසි උපදේශයක් ඔබ වහන්සේ ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. පතන්නා උතුම් බෝධියකින් නිවනේම නිවි සැනසීමට මේ කරන්නා වූ සියලු කුසල් ශක්තියින් හේතු වාසනා වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නැතර මෙතෙන් උපදේශ ඕනේ මේක නැවත නැවත වෙන්න අරින්න. වෙනකොට අවශ්‍ය විස්ථාසය අවශ්‍ය කරන ආත්ම ශක්තිය එනවා. හොල්ලා ගන්න එපා, කඩා ගන්න එපා. ওই විදිහටම බාධා කරගන්න නැතුව දිගට යන්නේක විතරයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ඇත්තටම උපදේශයක් ඕනේ කරන්නේ ඔය රිට්‍රීට් එකේ ඔය යන කාලසටහන දිගට යන්න එතකොට ඔක වෙන්න ඕන එක වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. මා වාඩි වී සිටින ඊරියව්ව තුල සිහිය පිනිස පුරුදු කරන අයෙක්මි. ඒ තුල විවේකයක් හා සැහැල්ලුවක් මම අත්විඳිමි. සක්මන් භාවනාව සිදු කරණියේ පා තබන විට එය පොළව මත ගැටෙන ස්වභාවය හා සිහිය පුරුදු කිරීමෙනි. ස්වාමින් වහන්සේ මා පාරයන්ක භාවනාවේදී අත්විඳින සැහැල්ලුව වේකයේ සක්මන් භාවනාව තුළද අත්විඳින්නෙමි. සැකයක් නැත. දැස්සර සිටේදී සිරුර ගමන් කරද්දී ඒසේම විය. ඔබ වහන්සේ ධර්මදේශනයේදී දැකීම හා බැලීම යනු දෙකක් බව දේශනා කළා. සක්මනේදී මා දැස්සර බලන්නා වූ දෑස්සර ලබන්නා වූ වේකයේ සැහැල්ලුව තුල දෑසට නොඑක් දේ ඉලක්ක වේ. එය දැකීම පමණකි. ඉන් එහාට ඒ දකින දේ විග්‍රහ කරමින් සිතුවිලි ගොඩ නොනගයි. එසේ සිතුවිලි ගොඩ නැගුවා නම් බැලීම නම් එයයි. මා තේරුම්ගත් ආකාරය එයයි. එය එසේ නම් දැකීම පමණක් කොපමණ විවේකයක්ද සැනසෙල්ලක්ද? මා බොහෝ බොහොම බොහොමත්ම ආධුනිකයෙක්. මා මේ මාර්ගයට මේ සඳහා මා යොමු වූයේ මාර්ගඵල බලාපොරොත්තුෙන් නොවේ. ඒ ගැන දැනුමක්ද මට නැත. හුදෙක්ම ජීවිතේ වෙනස් නොවන ස්ථීර වූ සතුටක් සැහැල්ලුවක් ලබා ගන්නා අරමුණෙන් මේ සඳහා යොමු වෙමි. මේ සඳහා යොමු වෙමි. මේ ඒ සඳහා මා තෝරාගත් මාර්ගය ඊතා නිවැරදි බව ප්‍රායෝගික බව මම මට පසක් විය. ඔබ වහන්සේ දේශනා කරන ලද දැක් ලද දැකීම හා බැලීම යන කරුණු ජීවිතයේ අප ගත කරන සෑම මොහොතකම ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හා සිතින්ම එන සිතුවිලි දෙස මෙම දැකීම යන સિદ્ધාන්තය තුලින් බැලීම මගින් ස්ථීර වෙනස් ස්ථීර වෙනස් නොවන සතුට ළඟ ලබා දෙන්න දෙන්නේ මම එම දැක්ම බවද මට සිතේ. තවද ඒ සඳහා මූලික උපකාර කරු ලෙස සිහිය ක්‍රියා කරයි. සතිය පුරුදු කිරීම අවදීන් කිරීම පරියංගය හා සක්මනට පමණක් සීමා නොකොට ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ යොදා ගැනීමට මම උත්සාහ කරමි. එහිදී යම් අවස්ථාවල මා සාර්ථක වුවත් සමහර අවස්ථාවලද මා අසාර්ථක වේ. එය මාගේ පුහුණුව මට සිදුවන්නක් බව මට පැහැදිලිය. ගැටලුවක් නැත. නොවනස්සන සතුට සොයා යන මාර්ගය මට හමු වී ඇති බව සාක්ෂාත් සාක්ෂි සහිතව ඔප්පු වී හමාරය. ඔබ වහන්සේට ඔබ වහන්සේගේ මඟ පෙනී මත ඒ ඉදිරියට මම මත එහි ඉදිරියට යාමට බලාපොරොත්තු වෙමි. මෙම වාර්තාවක් වාර්තාවේ ලෙස යම් වැරදි තේරුම් ගැනීමක් මා සිදු කර ඇතනම් ඔබ වහන්සේ එය නිවැරදි කරන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට සමා වෙන්න ඕනේ මේක වැරදුනා නම් මොන වුණාද? අකුරු පැහැදිලි මන්දි. ඒ කියන්නේ ඇසීම දැකීම කියන එක ඔය විස්තර කරලා තියෙන ටික විතරයි මට කියන්න තියෙන්නේ. එහෙම දැක්කත් එහෙම බැලුවත් දැකීම දැකීම මතින් නතර කරනවා නම් කතන්දර ගොතන්නේ නැතුව. ඒක තමයි බුදුරජාණන් කියන්නේ දිත්තේ දිත්ත මට්ටම් කියලා. ඇස්සත්තේ නමුත් පොට්ටෙක් වගේ ඉන්නේ කියන. ඒක තමයි විස්තර වෙලා තියෙන්නේ. ඕක තව කරන්ඩ කරනකොට ඕක හිතට හොඳට වදිනවා. ඇඟට වදිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ කියා මෙනෙහි කරමින් සතියෙන් යුතුව ටික වේලාවක් විනාඩි 10ක් පමණ සක්මනේ යෙදෙන විට මාහට දැනුනේ වම් පාදයේ පොළොව මතට පොළවට තබන විට දකුණු පාදයේ විලුඹ කොටස එසවි තිබීමයි මා එය මෙනෙහි කර නැවත දකුණු පාදයේම යටිපතුල ඇඟිලි තුඩුත් වැලි මළුවේ පතිත වන ආකාරය හොඳින් දැක ගැනීමට හැකි විය. ටික වේලාවක් මෙලෙස සක්මන් කරන විට ශරීරයේ තද ගතියක්ද බර ගතියක්ද ඇති බව දැනුනි. ඉන්පසු මෙසේ සක්මන් කරන විට ශරීරයේ බර ගතිය අඩු වී සක්මන් සක්මන වේගවත් වන අයුරුද මට වැටහුණි. පරියංක භාවනාව. සක්මන් භාවනාව අවසන් කර පරියංකයේ වාඩි වී මම දැන් මෙතන යන චිත්තක්ෂණයෙන් යුතුව එය මෙනෙහි කරමින් තමා සිටින ඉරියව්වද මෙනෙහි කළෙමි. ඉන්පසු මාහට දැනුනේ උදරයේ පිම්බීම හැකිලීමයි. එය එය වාර 10ක් පමණ නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මූල කර්මස්ථානයේ වන ආනාපාන සතිය මෙනෙහි වූ පසු වම්නාසයෙන් ආශ්වාසයේද දකුණුනාසයෙන් ප්‍රශ්වාසයේද ප්‍රකට වී සතියෙන් සිටින විට බාහිර සිතුවිලි දිගින් දිගට මෙනෙහි නිසා ආනාපාන සතියෙන් සිත පවත්වා ගැනීම අපහසු විය. නැවත කෙසේ හෝ සතිය පවත්වාගෙන මූල කර්මස්ථානයේ සිත යොදවා පැය භාගයක් පමණ භාවනා කළ විට කයට දැඩි සැහැල්ලු බවක් දැනුනි. සැහැල්ලු බවක් ඇතිවිය. ඉන්පසු මාගේ ශරීරයේද ඉහළට යන බවක් දැනුනි. එලෙස ටික වේලාවක් සිටින විට දැසට කඳුළු පිරී වැగిරෙන බවද දැනුනි. භාවනාව එතනින් නතර විය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා මුහුණ දුන් මේ தત્ත්වය මට පහදා දී ඉදිරියේ භාවනාව කරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ අත්දැකීමේ යුත්වල ආනිසරේ කරන්න ආයසරයක් කරන කරනකොට ඒක අත්දැකීම හරහාම විශ්වාසයක් ඇති වෙනවා. කඳුළු ගැලුවට, වෝටු පෙරුණට කලබල වෙන්න එපා. ඕක හරහා යන්න පුළුවන්. හැබැයි ඕක නොවි යන්න බෑ. ඒ නිසා අපි පෙන්නන්නේ අපිට විශ්වාසය ඇති කරන්නයි. විශ්වාසයේ කඩා ගන්නසෝ දිගට දිගට කිරීමේ ඒකට අපි කියනවා පරිචය කියලා නැත්නම් අත්දැකීම කියලා. අත්දැකීමට එන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගා යෝගීවරියකි. මාගේ ආනාපාන සති භාවනාවේදී හුස්ම වදින තැන උදරයේ මත බව දැනේ. එම නිසා උදරයේ මත සිත පිහිටුවාගෙන භාවනා කෙලිමි. 1. පළමු දින සිත එක තැනක රඳවා ගැනීමට සෑහෙන උත්සාහ දරුවෙමි. බාහිර ශබ්ද හා අනෙක් විදි සිටිවිලි වලින් බොහෝ දේ බොහෝසේ පීඩාවින් දෙමි. 2. දෙවනි දිනේදී ඔබේ ඉබේ වැටෙන හුස්ම සිත සිත යවා හුස්ම වදින තැනම සැලකිලිමත් උනේමි. උදරයේ මස් පිඩු පෙරලෙන සයක් දැනුනේමි. වම් පැත්තේ නලලහා හිස ප්‍රදේශයේ තද වෙන සයක් දැනුනි. ඉන්දුකටු අනිනවාක් වැනි දෙයක් මුහුණ පුරා දැනුනි. එහෙත් මම හුස්ම වදින තැනට සිත රඳවා ගැනීමට උත්සාහ දැරුවෙමි. 3. තෙවන දිනේදී වන අද දිනේදී මුහුණ පුරා සහ උරහිස් ප්‍රදේශයේ ඉදිකටු අනිනවා වැනි දෙයක් දැනුනි. එහෙත් මම නිතරම හුස්ම වදින තැන්ට සිත යෙදුවෙමි. සක්මන් භාවනාව ලනුපැදුරේ සක්මන් කිරීමේදී රළු බව සැහැල්ලු බව sorry රළු බව පතුල් වලට දැනුනි. වැලි මළුවේ සක්මන් භාවනාවේදී වැලි පතුල් වල ගැටෙන අයුරුත් සිසිල් වන අයුරුත් මද රසණයකුත් පතුල් වලට දැනුනි. දනහිස් ප්‍රදේශවල තද බවක් දැනුනි. මෙම කරුණු මට වටහා දෙන මේ ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්මය තුළම නිවන් මගේ දොරටු ඉවර වේවා සාදු සාදු සාදු. නෑ ඒක විස්තර කරන්න යන්න එපා. ඔක නැවත නැවත එන්න අරින්න. එනකොට ඒ කරුණු වශයෙන්ම කරුණු සාතික් කරලා දෙයි විස්තර කරලා දෙයි. ඒ නැවත මේ කරන්න බාධාවක් තියෙනවනම් විතර ප්‍රශ්න නගා ගන්න. නැත්තම් අනවශ්‍ය ප්‍රශ්න නගා ගන්න නැතුව ඔය කරගෙන යන වැඩේ තමයි කරන්න තියෙන්නේ. ඒ දැන් දැම්මොත් මේ දැන් ගොඩක් වෙලා වාඩි වෙලා හිටියානේ. ඒක නිසා ඒකට සුදුසු වෙලාවක් ගන්න දැන් පැය කමාරක් අවුරුදු දෙලා ඉඳලා ඉඳි ඒක කරන්න යන්න හොඳ නැහැ. අපි මේ පැය භාගේ ගමු සක්මනට. ඊට පස්සේ ඒ ඕනේ අයට විතරක් සුදුසු වෙලාව බලලා මේකෙන් පස්සේ හරි අඩි ගසලා දෙන්න. දැන් ඉතින් අපි සක්මනට තමයි වෙලාව දෙන්න වෙලාව වෙනස් කරන එක විතරයි කරන්න තියෙන්නේ වැඩේ කරන්න.